ගෞරවනීය යෝගාචර සංග්‍රහයෙන් අවසරයි අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පති දවසක දවසක් පාස අපි කරන්න බලාපොරොත්තු වෙන ධර්මදේශනාවට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම් දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරය පාද නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බාය නුකෝ ආඋස විසාක වේදනාය රාගානුසයෝ පහතබ්බෝ සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බෝ සබ්බාය අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බෝ තීති සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වන්නේ මේ විදිහේ බ්‍රාස්පතින්දාවක් පාස පවත්තන ධර්ම දේශනාව සඳහා මුලින් තියාගත්තේ නැත්නම් ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තේ චුල්ල වේදාල සූත්‍රය ඒක සර්වඥ දේහිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙලා තියෙන සූත්‍රයක් වේදාල ධර්ම කොටසට අයිති වෙන ඒක මේ අවබෝධ කරපු යත්තන්ගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ඉතින් මේ සූත්‍රයක් මේනෝට ඒ පනස්කානක දේශනා පාත්තලා තියෙනවා. අද මේ මාර්තු මාසයේ මේ හත් වෙනිදා වෙනකොට ඒකේ ඊගාව අංකයට යණ්ඩයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සූත්‍රයේ බොහෝ විට නිමාව අද්දා නිමාවටපත් වෙන අවස්ථාවක්. එතනදී මේ විස්තර සහිතව ප්‍රශ්න කරපු විසාක උපාසකතුමා අපි ගියේ පාර අන්තිමට මේක සාකච්ඡාවට ගත්තා. ඒක මම නැවත ගන්න හදනවා කොන මතක් කරගන්නත් ඒකේ තියෙන වටිනාකම නිසා. ඒකේ ධානවා විසාක උපාසකතුමායි ධම්මදින රහත් මෙහෙණින් වහන්සේගේ ආර්ය විනිමේ සියලුම සුඛ වේ දුක්ඛ වේදනා ගත්තොත් ඒ වගේ පටිඝානෝසය ප්‍රහාණය කළ යුතුද හැම සුඛ වේදනාවකම රාගානුසය ප්‍රහාණය කළ යුතුද හැම අදුක්කම සුඛ වේදනාවකම අවිජ්ජානුසය ප්‍රහාණය කළ යුතුද කියලා ඉතින් සාමාන්‍යයෙන් කියනකොට නම් කියන්නේ හැම වෙලාවෙදීම මේ ඒ ඒ වේදනාවට සාපේක්ෂව එහෙම නැත්නම් පරිඋත්ථාන වශයෙන් පහළ වෙන ඒ රාග දෝෂ මොහ වලට එකම ඊට යටින් අනුසේ වශයෙන් රාගයේ ද්වේෂයේ මොහේ මත් කරවනවා අනුසේ කරවනවා ඉතින් ඒ නිසා උඩින් තියෙන පෙනුමට තියෙන මුනිච්චාවට තියෙන රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කළාට අර යට තියෙන අනුසය මේ නාඩගම දිගට පවත්නවා ඒ මානසිකත්වයේ දිගට පවත්නවා ඒ නිසා මේ පරිඋත්ථාන මාසෙ මට්ටමින් සටන දිනුවට අනුසේවත් මට්ටමින් තියෙන පැවැත්ම නිසා යෝගාවචර නැවත නැවතත් ඒ රාගයට ද්වේෂයට මෝහයට නතු වෙනවා වැටෙනවා ඒ නිසා සාමාන්‍ය අදහසක් තියෙන හැම වෙලාවෙම රාගානුසය සුඛ වේදනා රාගානුසයත් එක්කත් දුක් වේදනාව පටිඝානුසයත් එක්කත් අවිජ්ජානුසය ඒ නෑ අව දුක්ඛම සුඛ වේදනාව අවිජ්ජානුසයත් එක්කම බන්ධ බද්ධ වෙලා තියෙනවා කියලා. ඇත්තට මෙහෙම බද්ධ වෙලා තියෙනවා නම් නිවනක් ලබන්න බෑ. මේකේම හිස්තනක් පැලිරක් කඩිරක් තියෙන නිසායි කෙනෙකුට පුළුවන් වෙන්නේ ඒ හරහා නිවනට පෙත සකස් කරගන්න. ඉතින් ඒ නිසා මූල ධර්ම මේ වශයෙන් ඒ හැම එකකම අනුසය තිබුණට ඒකේ තියෙන යම් මේ නිර්මාණයේ නිෂ්පාදනයේ තියෙන යම් දෝෂයක් මායාගේ සංසාරයේ අන්තරේ තියෙන යම් දෝෂයක් දැකලා නැත්නම් ඒ මාර සේනාවේ යම් දුර්වල ස්ථානයක් දැකලා එතෙන්ට පහර දීම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අන්න ඒකට ඉඩ ප්‍රස්තාව සකස් කර ගන්න විසාක උපාසකතුමා මේ ප්‍රශ්න නගනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන තියෙනවා. ඉතින් ඒක අපි ඉදත් මතක් කරගත්ත විදිහට ධම්මදිනාව ආත්මෙන් දාන්සේ මතක් කරනවා හැම සුඛ වේදනාවකම රාගේ නැහැ. උදාහරණ වශයෙන් ගත්තොත් යම් කෙනෙක් ප්‍රථම ධානයටපත් වෙලා ඒ නීවරණ ධර්ම දුරු කරලා ඒ දුරු කිරීම නිසා උපදින්නා වූ ඒ ප්‍රීති සුඛය අත්විඳින වේලාවේදී ධානාගතව ඉන්න වේලාවේදී ඒක ඒ රාගානුසය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා විවිච්ඡේව කාමේ විවිච්ඡේව කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං පීති සුඛං පඨමඥානං උපසගතත්ත වියති කත්ත සුඛාය වේදනාය ඒ වේලාවේදී සුඛ වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් හොඳ හැඟීමක් තියෙනවා හිතේ. නැතත් <coughs> රාගානුසය අනුසේති. එතන රාගානුසයක් අනුසය වශයෙන් පවතින්නේ නැහැ. ඒ මොකද ධානයක සමවැදලා ඉන්න නිසා. ඉතින් ඒක මූල ධර්මයේ වශයෙන් දන්නවනම් යම් කිසි කෙනෙක් ඒක පිළිබඳව ඒකේ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරනවා නම් ඒ ධානයකට සමවැදලා ඉන්නකොට ඇතිලා තියෙන ඒ ප්‍රීතියට බය වෙන්නේ නැහැ. ඒක මේ සාමාන්‍ය මේ කතාව සමත යානික ක්‍රමයෙන් තමයි මේ ණය ක්‍රමය අපි ගන්නේ මේක යන්නේත් ඒ සමත නිදර්ශන ගෙන හරපාමින් ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනෙකුට මේකෙන් ව්‍යංගාර්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩයක්ත් තියෙනවා ඒ මොකද අපි ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට ඒකේ මේ සමතේ පැත්තට දයන්නේ විදර්ශනා පැත්තට දයන්නේ කියලා යෝගාවචරයට සෑහෙන සැකයක් තියෙනවා දැන් මහාශී භාවනා ක්‍රමයේ තියෙන පිඹීම හැකිලිම ගත්තොත් නම් විපස්සනාවමයි සමතේ නෑ. ඉතින් ඒ නිසා ඒ යෝගාවචරය බොහෝ විට ඒ විපස්සනාව කරන යෝගාවචරය සුද්ධ විපස්සනා කරන එක හරි ආඩම්බර වෙනවා. මම විපස්සනා කරන්නේ මම අනිකොල්ල වගේ සමත කරන්නේ. මම මේ ධ්‍යාන කරන්නේ මම ධ්‍යාන වලට මම අහු වෙන්නෙත් නෑ කියන ඒ විශ්වාසයේ ආඩම්බරේ සමාට කෙලෙස සහිතයි තියෙනවා. නමුත් ආනාපාන සතිය කරන එකනට එහෙම කියන්න බෑ. ඒක නා දන්නේ නැහැ. ඒ භාවනා කරගෙන යනකොට ලැබෙන නීවරණ හෝ ධානාංග හෝ ඒ වගේ නියෝජනය සමත ඌරුවක් සමතට යොමුවද විපස්සනාට යොමුවද තියෙන කියලා. ඒ නිසා ඒක නම් නිතරම සැක කරනවා හේතනත් විශේෂ විපස්සනාට රුචි නම් විපස්සනාවට වැඩි වශයෙන් ගෞරව කරනවනම් සමතටයයි කියලා බයක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට භාවනා කරනකොට පහළ වෙන මේ සැප එහෙම නැත්නම් භාවනා සුබ නිමිති එනකොට බයක් උපදව ගන්න මට මේකට රාගයක් ඇති වෙයිද මේකට ආශාවක් ඇති වෙයිද කියලා. නමුත් මෙතන සර්වචනාංශයේ කියන අනුවම සමාන්තරවම ධම්මදින්නාව මතක් කරනවා ධානයකදී හම්බෙන මේ විතක්කය වෙනුවට හම්බෙන ප්‍රීතියත් විචිකිච්ඡාව වෙනුවට හම්බ වෙන සුඛයත් නිදිමත නැතිකම නැත්නම් නිදිමත නැතිකම වශයෙන් හම්බ වෙන විතක්කයත් සැකේ නැති හම්බ වෙන සුඛයත් පටිගේ නැති වෙන හම්බ වෙන ප්‍රීතියත් වගේ හොඳ පැත්තේ চৈতසික ගත්තාම ඒව රාගයට රාගානුසයට ඉඳ තියාගන්න නෙවෙයි මතුවෙන්නේ නිසා නමුත් සමතය පැත්තේ තියෙන විශේෂ ගුණයක් තමයි ධ්‍යාන වලට සමවදිනවා කියන එකක් තියෙනවා নিমগ্ন වෙනවයි කියන එකක් ඒකට අර්පණාව කියන pāli වචනේ පාවිච්චි කරන බැස ගැනීමක් ඉතින් මේ කතාවේ හැටියට පේනකොට ඒක බැසගෙන තියෙන ධ්‍යානයකදී ප්‍රීති සුඛ තිබුණට එතන රාගය අනුසය කරන්නේ නැහැ. ඒ වාගෙම තමයි ඒකෙන් අදහස ගන්න තියෙන්නේ ප්‍රීති සුඛ තියෙන්න පුළුවන් රාගානුසය අනිවාර්යයෙන්ම අනුසය කරන්නේ නැතුව ඒ නිසා ඒක පිළිබඳව දැනුම තියෙනවා නම් මට මේ වෙලාවේ මේක ධානයකුත් නැහැ සමත භාවනා වශයෙන්මුත් නෙවෙයි විපස්සනා වශයෙන් වැඩිනවා ඇත්තේ නමුත් හොඳට අර තිබුණු කෙලෙස් ආහේ වෙනකොට විවේකය ප්‍රීතිය සුඛය ඇති වෙනවා නමුත් මේ ප්‍රීතිය සුඛය මට ආස්වාදයේ පිණිස එනතන් රාගානුසය පිණිස වෙයිදෝ කියන සැකය අගේ කළ යුත්තක් නෙවෙයි. විපස්සනාවට නැඹුරු භාවනා යම් යම් ප්‍රගමන පෙන්වන හුඟව දෙනකොට විශේෂයෙන්ම බටහිර ලෝකේ නැත්තම් උගත්කම තියෙන ඇත්තෝ ඒ වගේ ප්‍රීති සුඛ පහල වෙනකොට අඬා වැටෙනවා මගේ ඊට සමතට ගිහිල්ලක් දන්නේ අපරාධි මට ඕනේ නෑ සමතයක් මට ඕනේ තියෙන විපස්සනාව කියලා අර ඇති වෙන ප්‍රීති සුඛයේ පිළිබඳව උඹස් බියක් ඇති කර ගන්නවා අභීත නැත්තම් ආදනමක් විරහිත බයක් ඇති කරගෙන ඒක එනකොටම කාලේනාහච වීමක් කියලා හිතනවා. ඒ මොකද ඒක පිළිබඳව භීතිකාවක් හිතේ තියෙන නිසා. නමුත් මේකෙන් අරගන්න පුළුවන් තමන්ට සමත වේවා විපස්සනා වේවා ඒ ප්‍රීති සුඛ පහළ වෙන්න පුළුවන් අනුසයකින් තොර. ඉතින් නිසා ඒ සඳහා සමතේදී නම් හම්බ වෙන සහතිකේ තමයි අර්පණාට සමාදිනේ. ධ්‍යාන සමාදන්ට පස්සේ ඒ ධම්මදිලන්නේ හිතේ රාගානුසය අනුසය කරන්න සැතපෙන්නේ නැහැ යට. ඒ වගේම භාවනා කරන ප්‍රසන්න භාවනා කරන එකට උටත් සැකේ දුරු වෙලා හොඳට සුඛයත් ද්වේෂය දුරු වෙලා හොඳට ප්‍රීතියත් තියෙන වෙලාවක ඒක නා දන්නවනම් මෙන්න මේ ප්‍රීතිය පහළ වුණේ ද්වේෂය නැත්තම් කාම ව්‍යාපාදේ නැතිවීම නිසායි සුඛය පහළ වුණේ හිතේ සැකේ නැති වීම නිසා ආදි වශයෙන් ඒක වෙලඳ හොඳ අවදියක් තියෙනවා නම් ඒක බුද්ධි වින්දත් එයින් මේ අනුශයක්කට ඉඩ නොලැබෙන විදිහට කටයුතු කරන්න පුළුවන් ඒකට සූර වෙන්න ඕනේ විපස්සනා යෝගාවචරය මේක මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සේවතෝ ചാපි වේදනා පස්සතෝ ചാපි රූපං ලස්සන රූපයක් දැකලා ඒක නා සුඛ වේදනාවකුත් විඳිනවා නමුත් ඒකේ නා සතියෙන් ගත කරනවා නම් මේ ඇහෙනුයි මම දැන් වැඩේ සිද්ධ වෙන්නේ මට රූපෙකුයි පේන්නේ රූපේ සුවයලවණ එකක් කියලා ඒකෙදි සුඛ වේදනාවක් තිබුණත් ඇහැට රූප පෙනුණත් කීයතිනෝ පචියති ක්ෂය කරනවා මිසක් මිසක් කෙලස් පැහැවන්නේ නැහැ ඒවං සෝ චරති සතු ඒක නා ඒ විදිහට සතිය හැසිරෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ කියන්නේ ඇත්තටම සතිය හැසිරෙන්න බැරි කමක් පුළුවන්කම නැත්තම් කද්දාකවත් නිවනට දොරක් නැහැ. ඒක නිසා මේ පහළ වෙන පහළ වෙන චෛසික වලට සම්ප්‍රදානුකූලව දක්වන ප්‍රතිචාරය බොහෝ විට චින්තාමේ ප්‍රතික්‍රියාවක් සුතමේ ඥාණයෙන් දක්වන ප්‍රතික්‍රියාවක් ඒක හැම වෙලාවෙම සත්‍ය නෙවෙයි ඒකේම සත්‍ය නම් නිවන් දකින්න බෑ ඒ නිසා මේ සුඛයට භාවනාවේ හම්බ වෙන සුඛයට ඒකාන්තයෙන් බීතිකාවක් පහළ කරගත යුතු නැහැ ඒ වාගේම සඳහන් කරලා තියෙනවා පහළ වෙන පහළ වෙන හැම දුක් වේදනාවටමත් පටිගය අනුසේ වශයෙන් කටයුතු කරන්නේ ඒකට මේ ධම්මදිනාව සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් අහනවා දැනගන්නවා ශාසනයේ සජීවි මේ ශාසනයේ ඉන්නවා මේ තරම් කාම ලෝකයේ ද්වේෂයේ මොහේ ගත කරන ලෝකයන් අතර ලෝකවාසීන් අතර ඒ ධ්‍යාන මාර්ගඵල ලැබලා කිසියම් ඒ වගේ දේවල්ට අහු වෙන්නේ නැති ඒ නොසැලෙන එහෙම නැත්නම් කියන අස්ලෝකේ කම්පා නොවෙන ඉස්තහටපත් වෙච්චි වඩගත් උත්වේ ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. ඒ අහන්න හම්බෙච්චාම එයාට කල්පනා වෙනවා මමත් මේ ජීවිතයේ මේ සංසාරේ නොවිඳපු දෙයක් නැහැ, නොකරපු දෙයක් නැහැ. හැම දෙයක්ම කරලා තියෙනවා, විඳලා තියෙනවා. මම ඒ නිසා බලාපොරොත්තුක් ඇති කර ගන්න ඕනේ අන්න ඒ වාගේ ආර්ය උත්මයන් විසින් යම් ආයතනයකට එළඹ වාසය කරනවද <clears throat> අන්න ඒ ඒ මේ අනුත්තර වූ ඒ විමුක්ඛයට හිත යොදලා ගත කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ විදිහට ප්‍රනිධාය පණිධියක් මනෝ ප්‍රනිධියක් ඇති කරාට ඒක ක්‍රියාවත් කරනකොට ඔය හිතන තරම් ඉක්මනට කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒකේ කාන්තේම කල් ගන්නවා. අන්නේ කල් ගන්න හැම වෙලාවෙදීම එයා හූල්ලනවා. මේ ධර්මමය තෘෂ්ණාවක් ඇති කර ගන්නවා. කවදද මම ඒ කියන අනුත්තර විමුක්ඛය සාක්ෂාත් කරගන්නේ කියලා ඒක නොලැබෙන චිත්තක්ෂණය පාසා ආශාවක් තණ්හාවක් උපදිනවා එතන ධම්මදිනා පාවිච්චි කරන්නේ පිහං කියන වචනේ ඒ ස්පෘහ එහෙම නැත්නම් ඒ ලැබීම නිසා ඇතිවෙන කනගාටුවක් ඇති වෙනවා. ඉතින් අන්නේ කනගාටුව පෙන්නලා මේ විසාකපාසකතුමාට කියනවා එහි ඒ කනගාටුව තිබුණට පටිඝානුසයක් නැහැ කියලා. මොකද සාමාන්‍යයෙන් පටිඝානුසය කියලා කියන්නේ කාම ආශාවක් ලබා ගැනීමට ගිහිල්ලා ඒක නොලැබෙනකොට ඒකට බාධා කරන හෝ ඒක වෙනුවට ලැබෙන දෙයට ඇතිකට ද්වේෂයට පටිගය ඒක තමයි පටිඝානුසය වැඩ කරන්නේ මෙතන ආශාව නැත්නම් බලාපොරොත්තුවත් කාම ආශාවක් කාමෙන් ගැලවීමමයි එහෙම නැත්නම් ඒ යම් මේ ආර්යයන් වහන්සේලා පැමිණ වාසය කරන අනුත්තර වූ මේ විමුක්ඛයටයි ආශාව තියෙන්නේ. ඊ ආශාව ඉෂ්ට නොවීම නිසා එතන පටිඝානුසයක් ඇති වෙන්නේ නැහැ. පටිඝානුසයක් ඇති වෙනවා එහෙම නැත්නම් පටිඝානුසේක ලකුණු පේන්න තියෙනවා. නමුත් ඒක යෝගාචර ප්‍රඥාවෙන් ඉක්මවන්න ඕනේ. ඒකට කියනවා කම්මැලිකම කියලා, නීරසකම කියලා, ඒකාකාරීකම කියලා. නිදිමත ගතිය, අසරණ ගතිය, පාළු ගතිය, බය ගතිය එනවා. ඒ අවශ්‍ය කරන තැනට අවශ්‍ය වෙලාට යන්නේ නැති නිසා, අවශ්‍ය ප්‍රමාණයට යන්නේ නැති නිසා, ඒකේ නිසා වෙහෙස කර දුක්ඛිත තත්වයක් වශයෙන් පේනවා. නමුත් එතන අනුසය එකතු වීමෙන් වෙන හානියක් නැහැ කියන විශ්වාසය යෝගාවචරය හිතේ දරා ගන්න ඕනේ. එතකොට ඒ කම්මැලිකවම, නීරසකමම, ඒකාකාරීකම, අසරණකමම ශක්තියක් ධෛර්යයක් බලයක් වඩපත් කර ගන්නවා. මේක භාවනාවෙන් වෙන එකක්. නිබ්බිදාව හරහා වෙන එකක්. ඒ නිසා මේ නිබ්බිදාව එන්නේ හිතමත් කරගෙන කම්මැලි කරගෙන ඒකට ඉඩ දෙන්න නරකයි මොකද ඒ කම්මැලි කරන ආටේකේ රාග ප්‍රතිකානුසයක් නැහැ. අපි මේ පෞකි දවසල ඒ ගත කරපු වැඩපිළිවෙලෙත් ඒ පොට්ටපාද සූත්‍රය ගත්තේ ඒකෙදිත් එක තැනක සඳහන් වෙනවා සර්වචනanse සඳහන් කරලා තියෙනවා මේ මිනිසෙකුට සංඥාව නිසා ආත්ම ප්‍රතිලාභ තුනක් ඇති වෙනවා ආත්ම ප්‍රතිලාභ තුنين පළවෙනිම එක තමයි මේ ඕලාරික හතර මහ භූතයන්ගෙන් හැදිච්ච කබලිකාර ආහාර වලින් යැපෙන ආත්ම ප්‍රතිලාභය ඕලාරික ආත්ම ප්‍රතිලාභය ඉතින් යම් කිසි කෙනෙක්ගේ කාමයන්ගෙන් වෙන්ව අරණ්‍යගතව රුක්ක මූලව ගත කරනකොට කාමයන්ගේ වේමීර ගන්න ප්‍රයත්නේ නිසා යම් යම් දුක්ඛිත තත්ත්වවලටපත් වෙනවා ඒ දුක්ඛිත තත්ත්වයටපත් වුණාට ඒක ඒ කෙලෙස් සහිත හිත අඬා වැටුණට ඒ හිත යෝනිසමනිස්කාරයෙන් තනවා වඩන්නේ කියලා කියනවා. මේක සැපක්. මේක හම්බ වෙච්ච විවේකයක්. මේක හම්බ වෙච්ච හුදේකලාවක් කියලා ඒ දුකට ඉඩ නොතබා ඒ හිත තනවා වඩන්නේ කියලා කියනවා. ඒක යෝගාවචරය ඒ වෙලාවේදී උපස්ථාන කරලා අනුග්‍රහ කරලා තනවා වඩා ගන්න ඕනේ. නැත්තම් ස්වභාවයක් පේනවා. විශේෂයෙන්ම අපිට කවුරු හරි වැදගත් පවුලකින් යමක් කමක් Tamanne ජීවිත කවෘත්තියක් තියේදී රටේ හොඳට ජීවත් වෙලා ඉඳලා ඒකේන <clears throat> මේ දැන් කාලේ වචන කියන පැවිදි වුණා ආරණ්‍ය ගත වුණා නැත්නම් පූර්ණ කාලීන යෝගාචරත්වයටපත් වෙච්චාම ඒ ගෙවල් වල ඥාතීන් නෑදෑය මිත්‍රයෝ ඔක්කොම කල්පනා කරනවා අනේ අපරාධ මේ මිනිසයා අනවශ්‍ය දුකකටපත් වුණා මෙච්ච මේ දුක විඳින්න ඕන කෙනෙක් නෙවෙයි මෙයාට මේට වැඩිය සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා හම්බ වෙලා ඒ මනුස්සයාට බොහොම කරුණාවේ මෛත්‍රියෙන් කියනවා ඕක කර්මා කළ සලකා බලන්න ඕක අතහැරලා දාලා ওই තීරණ දෙයක් කාලා බීලා ජීවත් වෙන්න දැන් කාලේ වුණා කරන්නත් බෑ ඒකට හරියන්නේත් නැහැ ඒක නිසා අපි ඒකට හොඳට පින්දාහම් කරගමු කියලා ඒ විදිහට අර දුක ආරෝපණය කරන්න හදනවා. මොකද යෝගාවචර දැනගන්න ඕනේ ඒ ඇත්තෝ කතා කරන්නේ මෛත්‍රියෙන් තමයි. කරුණාවෙන් තමයි තක తీරුකමත් එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා යත්තන හා කියන්නේ යන්නත් එපා. බෑ කියන්නේ යන්නත් එපා. හොඳයි හොඳයි කියලා පැත්තට කරන එකයි තියෙන්නේ. එතකොට ඇත්තෝ මේ තමන තරහට කතා කරනවා කිව්වොත් ඇත්තටම නැහැ. ඇත්තටම ලොකු ලැබෙන්දියාවකින් කතා කරනවා. නමුත් එයාට දන්නේ කාමේ විතරයි. ඉතින් ඒ නිසා ඒ කාමයෙන් කායික වශයෙන් විවේකයේ පිණසෝ කටයුතු කරනකට පේන්නේ යටින් තියෙන ඇත්තටම ඒ ඇත්තන කරපු කෙනහිල්ලක් විදියටමයි පේන්නේ මේක. නමුත් ඒක කියාපාන්නේ මොකද? මොකටද මේ විදිය කරදර දුක් වෙන්නේ? යවිලි වෙලාවෙ තියෙන දයක් කාලා පිළ ඉමු කිය. ඔය මේ ඥාන දර්ශන ස්වාමීන් වහන්සේ ඒ ග්‍රීක ජාතිකයෙක් වශයෙන් පැවිදි වුණාට පස්සේ ඒ අම්මයි තාත්තයි දෙන්න අම්මනම් තාමත් අඬනවා තාමත් තරහයි තාත්තා ඇවිල්ලා හොඳ දාර්ශනිකයෙක් ඉතියා කතා කළා කියලා තියෙනවා මේ උඹ වගේ කෙනෙකුට හොඳට කාලා වෙලා ඉන්න පුළුවන් එතන ඒ භූතලයේ තියෙනවා. එහෙම තියෙද්දී මේ වගේ තැනට ආවයි කියලා කියන්නේ අම්මට තාත්තට කරපු වෛරයක් විදිහටයි රට්ටු සලකන්නේ. ඒක මේ උඹ සලකවලන්න ඕන. මම උඹලට හොඳට කන්න බොන්න තියලා තියෙනවා, හදලා තියෙනවා, දේරුමක් ඇතුලේ කරලා තියෙනවා. ඉතින් ඇයි එහෙම අම්මට තාත්තටයි මූණට දමලා ගහන වැඩ කරන්නේ? ඒ වගේම දැනගත්තොත් අපේ ਸਰබලතාරි දෙවියන් වහන්සේ තමන්ගේ දරුවෙකුට අන්‍ය ලබ්ධියක් වළඳ ගන්න උනායි කියලා මට සදාකාලික අපායට යන්න වෙනවා. ඉතින් ඒකත් ඔබ සලකා බලන්න ඕනේ. ඒ වගේම අපේ පල්ලිය දැනගත්තොත් මිනිවල්ලන්ට දෙන්නත් ඇහිටපන්. ඒකත් ඔබ දැනගන්න ඕනේ. මම ඒකයි ඔබට කියන්නේ වෙන මොනවක්වත් නෙමෙයි කියලා. ඉතින් මේ ශාංශර ගියා අවුරුදු 15ක් විතර වගේ ඒ ශාංශ ඉසල ගහපා දෙන්න බැලුවා. කවදාකවත් ගහපා දෙන්න බෑ මොකද ඒකවල දැඩි මතධාරි. අන්තිමට ඒ සාංශයක තේරෙන තාලෙට මේ තාත්තට විස්තර කරේ තාත්තා හොඳට දන්නවා මේ සොක්‍රටිස්. ඉතින් ඒ සොක්‍රටිස් ක්‍රිකාරකේ කිතියා කතා කළා කියලා තියෙනවා සොක්‍රටිස් කියලා තියෙනවා යම් තැනක මුදල් පාවිච්චි කරනවා එතන දුක තියෙනවා කියන්නේ. ඉතින් ආ කියලා තියෙනවා තාත්තා පිළිගන්නවනේ සොක්‍රටිස් කිව්වයි කියලා මුදල් පාවිච්චි කරන දුක තියෙනවා මම මුදල් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින්දි කිව්වලු මේක මම දැනගෙන හිටියේ නැහැ කියලා. මම හිඟා කනව නෙවෙයි මම මුදල් පාවිච්චි කරන්නේ ඒ නිසා ඒ සාමාන්‍ය ලෝකයේ තියෙන දුක මට නැහැ. ඒ වගේම සොක්‍රටිස් කියලා තියෙනවා සබ්බකෝ අපස්සා කරනවා කියලා. හිපොක්‍රටිස්. හිපොක්‍රටිස් කියලා තියෙනවා ඒකත් ග්‍රීක කාර්යයේ ප්‍රධානම තම ජීවිතේ තමයි ජීවිතේ පවෙන් වැළකීම. ඉතියා කවලෝ අපේ බුදුජානන වහන්සේතරනේ බුදුර ඔක්කොම පාලනය කියලා තියෙන දෙයක් තමයි සබ්බපාවසා කරනවා මම කරන්නේ ඒක. මම තාත්තට විරුද්ධත් නැහැ. සර්වබලධාරී දෙවියන්ට විරුද්ධත් නැහැ. ඒ වගේම මම මේ දමල ගැහිමකුත් නෙවෙයි කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ගෙනත් දීලා තියෙන පොත්පත් වගේ පෑන් වගේ සෙරප් වගේ ආ එහෙමනම් ඒ වගේ දාර්ශනික වැඩක් නම් කරපන් කියලා. ඉතින් අන්න ඉතින් මම මේ නිදර්ශනකින් හැර පෑවට තමන්ට තියෙන්නේ තමන් ඒ දැඩි ශ්‍රද්ධාව නිසා නැත්නම් දැඩි වීර්ය නිසා ඥානෙ නිසා වර එක තාම සද්ධාවෙන් මේ විදිහට කාය විවේක චිත්ත විවේක උපදි විවේක උපදාගත්තට ඒ කාය විවේකයේ අරගෙන අදාළ වෙලාවේදී අදාළ ප්‍රමාණයට චිත්ත විවේක ලැබුණ නැත්නම් තමන්ම තමන්ට දෙද්දී ගන්නවා. තමන්ම තමන් විවේචනය කර ගන්නවා මේ පුළුවන් කට්ටියක් ඉන්නවා එහෙම කරනවා තමයි මට නම් හම්බ වෙන්නේ මේ ජීවිතේදී හම්බ වෙන එකක් නෑ මට කවදාකවත් ධ්‍යානයක් ලබා ගන්න හම්බ වෙන්නේ නෑ මට කවදාවත් මාර්ගඵලයක් ලබා ගන්න හම්බ වෙන්නේ නෑ කියලා පියාපච්චා උපජ්ජති දුක් වේදනා ඒ ස්පෘහාව ඒ බලාපොරොත්තු ආශාව නිසා හික භාවේ නිසා දුකක් උපදිනවා එතනදී ඒ ධම්මදිනාව කියනවා ඒ දුක පටිඝානුසය අනුසය කරන්නේ ඒ දුක කාම ආශාවක් කාම වස්තුවක් බලාපොරොත්තු වෙන කටයුතු කිරීමේදී කාම වස්තුන් නැළපී හම්බෙන පටිඝානුසයට සම කරන්න බෑ මේක මේ අනුත්තර වූ විමෝක්ෂය පදනම් කරගෙන ඇතිවෙච්ච දුකක් නිසා එතන එන්නේ නැහැ කියලා ඊට පස්සේ සුක්ඛච්ඡත පහනා දුක්ඛච්ඡ පහනා පුබ්බේව සෝමනස දෝමනස්තං අත්ංගම උපේක්ඛා සතිපාරිපස්සද්දෙන් චතුත්ථ ඥානං විහෙර ප්‍රසම්පජ්ජ විහෙරති යම් කිසි කෙනෙක් ඒ තුන්වෙනි තුන්වෙනි ධ්‍යාන තියෙන සුඛය ඒකත් වෙනස් වෙන සුළු බව දැනගෙන සුඛසච පාන දුක්ඛසච පාන පුබ්බේව තෝමනස්ස සෝමනස්සං අත්ථගම ඒ සුඛයත් අතහැරලා ඒ දුකත් අතහැරලා කායික මුලින්ම ඊටත් කලින් කායික මානසික දුක් දෝමනස අයින් කළා අදුක්ඛම සුඛ වූ උපේක්ඛාවෙන් සහ සතියෙන් පිරිසුදු වූ චතුත්ථ ඥානයේ එළඹ වාසය කරනවනේ එතන අවිද්‍යාව උපේක්ෂාව පදනම් කරගත්තේ උපේක්ෂා පදනම් කරන අදුක්කම සුඛ වේදනා පදනම් කරත හැම වෙලාවෙම අවිජ්ජානුසය තිබුණට අනියෝගේ චතුත් අධ්‍යානයේ තෙලඹ වාසය කරනකොට අදුක්කම සුඛ වේදනා තිබුණට උපේක්ෂාටත් වැඩි එක එතන අවිජ්ජානුසය සායනය කරන්නේ නැහැ අනුසය කරන්නේ නැහැ කියලා මේ කැමතිනවා මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේක අපි මම නැවතත් කියනවා රූපාවචර ධ්‍යාන හතරක් සම්බන්ධ කරලා යෝගාවචරයා ධම්මදින්නාව විශාකතුමා හේතු ගන්නවාට ඒ ධ්‍යානයේදී හම්බෙන කෘත්‍යය හිතට දැටෙන වැටෙන දේ එහෙම නැත්නම් අත්දකින්න දේත් එක බැලුවොත් ඒ යෝගාවචරයට පළවෙනි වතාවට තමන්ගේ මූණ අරමුණට අරමුණට මූණ දාලා ඉන්නකොට නීවරණ බලපෑම තියෙනවා තමයි. නමුත් යටපත් කරන අරමුණ මතු කරගෙන යාගෙන යන්න පුළුවන් වෙලාවෙදිත් ධ්‍යාන සම්වැදීමක් කතාවක් නැහැ. නමුත් නීවරණ ටික නිකන් කමතක බොල් හුලං ගහලා කාටුව පිට කාටුව අයින් කරලා බැත වෙන් කරගන්නවා වගේ අරමුණ මේකයි ඌලකට ගසාගෙන එන බොල් කාටුව පිට කාටුව මේකයි කියලා වෙන් කර ගන්න පුළුවන් වෙනකොට දැන් නිකන් සාමාන්‍ය සමත ක්‍රමයට කියන උපචාර සමාධියට යනකොට යෝගාචරයට පහළ වෙනවා ඒ යම් ප්‍රමාණික ප්‍රීතිසුඛ. ඊට පස්සේ ඒ ක්‍රමයේ හරි බව දැනගෙන එතෙන් යනකොට ඇත්තටම අරමුණ සුකුම තත්ත්වයටපත් වෙනවා. ඒ තත්ත්වෙම ඉදිරියට යනකොට අරමුණ හොඳට මේ වගේ අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට කාලයකට නැත්නම් විනාඩි කිහිපයකට නීවරණ එන එකක්වත් නැහැ කියන කාටම විශ්වාසයක් පහළ වෙනවා. අන්නේ විශ්වාසය පහළ වෙනකොටත් යෝගාවචරයට සමත ධානයක විස්තර වශයෙන් කතා කරන යාලෝක එහෙම නැත්නම් කයේ පහසු ගති ඒ වගේම ඉස්පාසුව ඉඩපාඩුව සුඛ ප්‍රීති ආදී චෛතසික පහළ වෙනවා. ඒ පහළ වෙන හැම වෙලාවෙදීම මේ සූත්‍ර පිළිබඳව හෝ චින්තාමය වශයෙන් ඥාන නැති කෙනෙක් සැක උපදවනවා මට මේ පහළ වෙන්නේ සමත ලක්ෂණද විපස්සනා ලක්ෂණද කියලා. ඒක සමත වුණත් විපස්සනා වුණත් ඒ යෝගාවචරයට දැනගන්න තියෙන ඒකෙන් රාගානුසයක් අනිවාර්යයෙන්ම යටපත් වෙන්නේ. රාගානුසයක් යටපත් වෙනවා නම් වෙන්නේ මොකද්ද? සතිය කැඩෙනවා අරමුණට ය아가න්න බැරි වෙනවා අපි කියමු අරමුණ නොපෙනී ගියයි කියලා නොපෙනී යන තත්යක උනත් නැවත මේ ඉඳගෙන ඉන්න බවටවත් හිත ගන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම වල්මත් වෙනවා. අර ඇති වෙච්ච ප්‍රීතිය සුඛයට එහෙමනම් අනුසය යටිපහුව වෙලා තියෙනවා. එහෙමනම් අනුසය සායනය කරලා තියෙනවා. ඉතින් ඒක බලද අවදි භාවයේ තියෙනවනම් අනුසය ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වගේම නිකන් සාමාන්‍ය සම්මත වශයෙන් කියන්න පුළුවන්. ඒ පිම්බි මහකිලින් වගේ භාවනා කරන කෙනෙකුට එහෙම සමතේ පැත්තට යයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. නමුත් සමත යෝගාවචරයක් ලබන සියලු අත්දැකීම් පිම්බීම හැකිලිමත් ලැබෙනවා. ඒ නිසා ආනාපානෙත් එහෙම ලැබුණ පළියට මේ මම යන්න හදාන්නේ සමතේකට නැත්තම් විපස්සනා ධානමය ප්‍රීති සුඛයකට ඒකේ මම ඇලිලා ඒකේ මම ගැලිලා මත් වෙලා ඉඳී කියලා අනවශ්‍ය හුඹස්බියක් ඇති කර ගන්න ඕනේ. ඒ පිළිබඳව බය, ලෑස්තිය, දැනුවත්කම තියෙනවා නම් තමන් අරසයි. දැනුවත්කමක් නැතුව ඒ ලැබිච්ච දෙයට නතු වෙලා සීමාව දන්නේ නැතුව බුද්ධ විඳගෙන සතියත් කඩාගෙන අරමුණට යන්න තියෙන ඊටත් නැති කරගත්තොත් නම් ඉතින් එතන හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙදී යෝගාවචරය මේ ලැබෙන අත්දැකීම සම්බන්ධයෙන් කමඨහන තමම සුද්ධ කර ගැනීම. මේ ධර්ම කොටස හරහා කෙරෙන්න පුළුවන්. මේක ඔක්කොටම හිතන මට්ටමට වෙන්නේ නැහැ. නමුත් කරගෙන කරන් යන්න වෙන්නේ මේකයි භාවනාවේදී ඒ සුඛයක් ආවත් එහෙම නැත්නම් ඒකේ අනුසයක් පහළ වුණත් සතිය කැඩුනත් හිත පිට ගියත් ඒක නොබෝ වේලාවකින් දැනගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි ආපපිලියම් කරගන්න පුළුවන් වෙනවනම් එතකොට යෝගාවචරයට තනියම පැත්තකට භාවනා කරන්න පුළුවන් තරම් අයිති වාසිකමක් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම භාවනා කරගෙන ඉන්න කෙනෙකුට කවදාකවත් නෑ. කවම කවදාකවත් Tamante හිතන මට්ටමට ඉක්මනට නිවන අවබෝධ කරන්න බෑ. ඒක දුෂ්කරමයි, ගම්බීරමයි, ගම්බීර බව පේන එකක්මයි. ඒ නිසා ඒකට ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් අනුග්‍රහය සප්පාය කරනු සැලසුණාට පස්සේ තමයි කටයුත්ත සිද්ධ වෙන්නේ. අපිට කියනකොටම හිතනවා ඒ සාරිපුත්ත මොග්ගල්ලාන බාටපත් වෙන පුතේ කෝලිය උපතිස ගාතපදයක් අහනකොටම මෙම රහත්ුණයි කිය. නමුත් මේ කියනවා ඊට කලින් ඒ ඇත්තෝ ඒ තම තමන්ගේ බමුණු කුලයන් වල <clears throat> ප්‍රධානම් පවුලේ ඉපදিলা ඊගාවට ඒ බමුණු නායකත්වයට ගණ්ඩ සූදානම් වීම හිටපු කට්ටිය. නමුත් ඒතිෙදිත් ඒ தත්වෙත් කලකිරිලා ඒ කියන්නේ රටේ තියෙන්න ඕන සම්මාන ඔක්කොමත් ලැබිලා අවුරුදු 16 වෙනකොටම ත්‍රිවේදයක් ඉගෙනගෙන එහෙම තිබුණත් එයත් එක්ක කලකිරීම තිබිලා තියෙනවා. ඒ සමයන් නැටුමක් බලන්න ගිහිල්ලා එපා වෙන මට්ටමට ඇතුළතින් පිටිච්ච ගතිය තිබිලා තියෙනවා. ඒ පිටිච්ච ගතිය තියෙන එකට තමයි බැලු බැලමට තේන්නේ ඒක සැරේටම මේ නිවන ආબોධ වෙනවයි කියලා. ඒ බාහ්‍ය දාර්චුරිය කතාවේ තුඟ දෙනෙක් කියනවා ඇයි අපිට දිත්තේ චිත්ත මත්තන් කියනකොට මේ නිවන් අවබෝධ වෙන්නේ නැති කියලා. නමුත් ඒකේ අටුවාවේ සඳහන් කරන දවස් 27ක් එක දිගටම පයින් ඇවිදලා තිනවා. බුදුන් ලෝකේ පහනුනා කියලා රෑ 3යිලු නිදාගත්තේ. දිගටම පයින් ඇවිදලා තියෙන මොන තරම් ඒකට ලෑස්තියක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් මොන තරම් ඒකට මේ පින තියෙන කෙනෙක්ද? ඉතින් ශක්‍ය පුගාන් සිද්ධ වෙනවා. ඕනම කෙනෙකුට කියන්න පුළුවන් කොච්චරම දන්දා විඤ්ඤා කෙනෙක් වුණත් කොච්චරම නේය පුද්ගලයෙකුට වුණත් අවබෝධය වෙන්නේ වහාම තමයි. අවබෝධ වෙනකොට වෙන්නේ චිත්තක්ෂණිකින් තමයි. නමුත් අවබෝධයට සූදානම් කරනකොට කහලේ කොච්චරද කියලා කියන්න බෑ. ඇත්තටම සර්වඥාන්සේ මේ තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් විස්තර කරනවා. ඉතින් ඒ කාලේ පුරාවට ඒක කටයුතු කරපු නිසා තමයි වහම සිද්ධ වෙන්නේ. නිසා කාටවත්ම හිතපු ප්‍රමණින් වෙන්නේ නැහැ. ඒ නිසා උපදින දුක කාමවස්තුයේ කෙරෙහි ආශාවෙන් උපදින දුකට වැඩිය වෙනස්. ඒකට කියන්නේ නෙක්ඛමසිත දෝමනස්සය කියලා. අනේ නෙක්ඛමසිත දෝමනස්සය දෝමනස්සය මට මේ ඇති කරලා තියෙන්නේ කියලා එතන දුකක් ඇති වුණාට අනුසය අනිවාර්යයෙන්ම සයනය කරන්න ඕනේ. හැබැයි මේකට ප්‍රතිපත්ති පුරාණ්‍යය අත්ති කිලමතාන යෝගෙන් නම් අනුසය සහිත දුක ඉන්න පටන් ගන්නවා. එයා මේ බව දැනගෙන මධ්‍යම ප්‍රතිපදාව යනවනම් ඒ දුකක් එනවා. නමුත් ඒ දුකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ දුක යට පටිඝානුසේ සයනය කරන්නේ. අනුසේ කරන්නේ. läගගන්නේ නැහැ. හැංගීගෙන වාසය කරන්නේ. ඒ නිසා මේ යෝගාවචරය මූණ දෙන්නේ බාල දක්ෂේ කැලේකට ගිහිල්ලා කිසිම ගෘහපකරණ ගෙනියන්නේ නැතුව හම්බෙන දෙයකින් තනවා වඩාගෙන ජීවත් වෙලා ඒ සතුටක් විඳිනවනේ. ආන්නේ වගේ ඒ පැමිණි දුක් පැණි රහයි කියලා හදාගෙන ඉන්නවා. ඒ වගේම මේ පොට්ටපාද සූත්‍රයේදී සරුවචන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සික්ඛා ඒක සංඥා උපජ්ජති සික්ඛා ඒක සංඥා නිරුද්ධති කියන තාලෙට මේ කාම ලෝකේ ඉඳලා ඒ ධ්‍යාන භාවනා කරලා දුකසේ යම් වෙලාවක මනෝමය අත්භව ප්‍රතිලාභයක් ලැබුවොත් මනෝමය අත්භාවපටලාභය කියලා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය ප්‍රතිපද නොවිච්ච භාවනාවකට එනවා. ඉන්ද්‍රගෙන ඇත් එක වහගෙන ඉන්නවා කොච්චර දුරට ඉඳුරංගේ සමගන්නවද කියලා කියනවනම් ආශ්වාස ප්‍රශ්වාසතුන් සමගන්නවා කාය පොට්ටබ්බේනු සමගන්නවා හුස්ම හෝ ආශ්වාස ප්‍රශ්වාසයක් පිළිබඳ නිමිත්තක් සංඥාවක් මොකක්වත්ම නැත්නම් යනකම් කයත් ස්පර්ශයත් ඒ නිසා හට ගන්න වේදනාව සම ගන්න. ඇහිමුත් සම ගන්නවා, රූපෙනුත් සම ගන්නවා. ඒ නිසා චක්කු විඥානය පහළ වීමක් වෙන්නේ නැහැ. කනෙන්, සද්දෙන්, නාසයෙන්, කන්දෙන්, දිවෙන්, රසයෙන්, මනසෙන් සාධර්මතාවලින් සියල්ලකම සම ගන්නකොට මනෝමය ආත්ම භාවයක් ප්‍රතිලාභය ලැබෙනවා. ඒ අර ශික්ෂාව නිසා, සමත ශික්ෂාව නිසා ඒ කෙනාට ඒ වෙලාවේදී ඒ සමත ශික්ෂාවේදී අර ගෙවම් කරන කාම වස්තු චේනන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒගොල්ලන් තමන් ආශාවෙන් පින්කල උපයගත්ත ඇහ කන දිව නාසය කය මන එව්ව ප්‍රතිස්ථාපනේ උනේ නැත්නම් එව්ව දීලා දැම්මේ නැත්නම් කවදාකවත් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. කාම සංඥාව යන්තා හොල්මන් කරන තාකල් මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට සම්බන්ධ විවේකජ පීචි සුඛ සුකුම සත්‍ය සංඥාව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාම ලෝකයේ ගෙවම් කරන ටික නිසා මේ ධානමය වූ විවේකජ පීචසුක ඒ සුකුම සත්‍ය සංඥා ලැබනකොට යම් විදියක දුකක් ඇති වෙනවා අර පොඩි ළමයෙක් සින්දුවක් කියන්නේ බෙලි කටු හැන්දට පොල් කටු මාළෙට වැලි වැලි වැලි වැලි පොල් කට්ටට ඉතිං ආයිබෝවන් කියලා අර වැඩිහිටි ජීවිතයට යනවා අර ළමා කාලේ අතහරිනවා. ඒ ළමා කාලේ තිබුණේ පුදුමාකාර විනෝදයක්. පුදුමාකාර බරක්කී වගකීම් නැති කෙලිලොල් බවක්. එනමුත් ඒ කෙලිලොල් බව අතහරින්න ඕනේ. එයා මේ ගෘහස්ත ජීවිතයට පුරුදු වෙන්න. වැඩිහිටියෙක් වෙන්න. පෞල් ජීවිතයක් ගත කරන්න. අන්න ඒ වෙලාවේදී ළමා ලෝකේ අතහරිනකොට පුදුමාකාර හිස් බවක් ඇති වෙනවා මේ හොඳටම එරුම් කඩේකට හාන්ට විදිය ගහට කරදෙන මීහරකෙක් වගේ. දැන් ඉතින් අතපන් වෛරෝ බරභාගය කියලා පිටිපස්සෙන් ඉඳ කවුරු හරි ගහනවා හීහහන එකයි තියෙන්නේ. ඉතින් මිනිස්සු නම් කියනවා දැන් වැඩි හිටි වුණා රස්සාවක් කරනවා පවුල් වෙලා සම්පූර්ණ පුරවැසි භාවය ලැබලයි කියලා. නමුත් පූර්ණ පුරවැසි භාවය කියලා කරේ තියන්නේ මා විශාල බර වියදණ්ඩක්. අන්නේ වියදණ්ඩ තියෙනකොටම දැන් නම් ඒක දැක ගන්න අමාරු මොකද දැන් ළමා කාලෙවත් නැහැ ළමා ජීවිතයක් ඒ නිසා ළමයිත් ඉන්නේ පුදුමාකාර දෙමාපියන්ගේ තද බල තෘෂ්ණාවට ලක් වෙලා. නමුත් ඉස්සර අපි ගත කරපේ ළමා කාලේ ඒ චින සුන්දරත්වේ නැති වෙනවා. එතනදී ඇති වෙන මේ හිස්තන බුදුන් කියන දුකක් වශයෙන් වැටෙනවා කිය. නමුත් ඒක දුකක් වශයෙන් ගණන් ගන්න එපා. මොකද ඒක ගෙවම් කරන්නේ නැතුව මේ ආත්ම භාව මනෝමය ආත්ම භාව ප්‍රතිලාභ ඒ සංඥාව ගන්න බැරි නිසා. ඒ නිසා ඒකෙදී තලතුණා වෙලා මේකට යන්නේ කියලා. එතන දුක නැතුව නෙවෙයි දුකක් තියෙනවා. එහෙම නැත්නම් කියනකොට මේ භාවනා ජීවිතය ගත කරනකොට ඒක මේ ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳනකොට මේ ජීවිතේ කයෙන් සමුගන්නකොට 150කට වැඩිය යෝගාවචරයෝ ඒ හැලෙන දේ පිළිබඳව තියෙන දැඩි ආශාව නිසා කුමරු කුමරි සැප විඳපු කෙනෙක් නිසා ඒකෙදි විශාල භීතිකාවක් හට ගන්නවා මට දැන් අරමුණක් නැහැ යන්නේ නමක් පේන්නේ නැහැ ඉස්සරහට යනවා දන්නේ නැහැ පස්සට යනවා දන්නේ නැහැ කියලා ඒ බයක් භීතිකාවක් හට ගන්නවා දුකක් පැටිගයක් හට ගන්නවා ඒක සාමාන්‍ය භාවනාවේදී කියන්නේ භයතුපට්ඨාන ඥාන කියලා ඒ බයතුපට්ඨා ඥාන පහළ වෙනකොට හිත කටිගෙන් තමයි ඒක පහළ කරන්නේ. ඒක තරහ කරනවා. ඒ ද්වේෂ කරනවා. නමුත් ඒ බණ අහන්න ඕනේ. නැත්නම් මේ වෙලාවට සුතමේ වශයෙන් ලැබිච්ච බණෙන් චින්තාමේ වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ මේ ලාමක දෙය ගෙවම් කරන්නේ නැතුව ගැඹුරු දෙයට යන්න බෑ. ඒ නිසා මේ ගැඹුරු දෙයට යනකොට ලාමක දෙය නැතිවීම නිසා ඇතිවෙන පටිඝයක් තියෙනවා. නිබ්බිදාවක් කියලා එකක් තියෙනවා. අනේ නිබ්බිදාවට හරියට පිළිතුරු දුන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා ආපහු සැරයක් ආයෙත් හයියෙන් හුස්ම අරගෙන ඇත්නේ පරියන්කෙන් නැගිටලා ගිලා අර හුස්මටම තමයි යදෙන්නේ. එනතන අර පිම්බීම හැකිලීමටම යදෙනවා. එතනදිත් සමන්ත ධර්මමය සාක්ෂයක් දෙනවා මෙතන ධම්මදින්නාව. එතනදිත් දුකක් එනවා තමයි. නමුත් සන්තෝෂ වෙන්න සුතමේ චින්තාවේ ඥාන තියෙන කෙනා සන්තෝෂ වෙන්න එතන පටිඝානුසයක් නැහැ. ඕනේ නම් අපි මේ අයෝනිසමනස්කාරය හරහා මිත්‍යා දෘෂ්ටි හරහා පටිඝයක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි මෝඩකම කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා එවැනි ශූම් කරුණකට අවධානය යොමු කරණ්ඩයි විසාකා වාන්නේ ආර්යවනි හැම දුක් වේදනාවක්ම පටිඝය අනුසය කරනවා. දම දෙනවා කියලා නෑ. හැම වෙලාවෙම නෑ. සාමාන්‍ය නම් ඔව් තමයි. නමුත් සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. යෝගාචර දැනගෙන බේරෙන්න පුළුවන්. ඒකත් කවදාකවත් අත්තරදි වලින් තොරව දැනගන්නෙත් නෑ. අත්තරදි වලින් තොරව බේරෙන්නෙත් නෑ. අත්තරදි වලින් යුක්තව දැනගෙන බේරුණාට පස්සේ ඒක ආධුනිකයට කියලා දෙන්න ගියාම විශාල මේ මාතෘකාවල sannivedanaye ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ යෝගාවචරයා කියලා අහුම්කම් දෙන කෙනා යම් ප්‍රමාණයකට මේ අත්දැකීම් නැති කෙනෙක් නම් මොන විදියෙන්වත් මේ කියන දේවලේ තේරෙන්නේ නැහැ. යම් අත්දැකීම් සහිත නම් කියනකොට තේනවා මෙතනදී දුකක් එනවා තමයි, පහළු ගතියක් එනවා තමයි, නීරස කම්මැලි ගතියක් එනවා තමයි. නමුත් ඒක පටිඝහනෝසය පාදණම් කරගෙන තියෙන තාක්කල් ඒක භාවනාවට කොක්කක් වෙනවා, බාධාවක් වෙනවා. මොකද පටිඝානුසයෙන් තොරව මේක භාවනාවේදී අනිවාර්යයෙන්ම හම්බෙන දෙයක්. කඩයිමක් මේ කඩයිමේදී යෝනිසමස්කාරයෙන් මේක නෙවෙයි පාටිකානුසය කියලා කියන්නේ මේක පාටිකානුසය වශයෙන් හිත පෙන්නන මායාවක් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක ගෙවම් කරන්නේ භාවනාවෙන් නෙවෙයි දෘෂ්ටියෙන් දැකීමෙන් විප්ලවීය චින්තනයේ ඥානවන්ත චින්තනයේ ඉතින් තමයි මේ ඥානවන්ත චින්තනේ නැති කෙනාට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෑ. ප්‍රයෝජන නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ප්‍රයෝජන නැතින එතෙන්ට යනවා. යහිතන ඉතින් හරියට භාවනාවෙන් කරන දෙයක් තියෙනවා. භාවනා කරන දෙයක් නෑ. භාවනා ඉතින් ගියාට පස්සේ ඒක පන්නරේ තියන්න ඕනේ. ඒ යොන්සමනස්කාරය. පන්නරේ තියන්න ඕනේ සමාධිචින් හැම දුකක්ම පටිඝානුසේ සයින් කරන්නේ. එතනදී සුවිශේෂී වශයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගාවචරයට ගැඹුරක් හිතා ගන්න පුළුවන් මේ තමයි දුක අවබෝධ කරන වෙලාව. දුකක් තමයි අවබෝධ කරන්නේ. නමුත් එතන අනිවාර්යයෙන්ම පිටිකේ අනුශය කරන්නේ මේ දුක දරන්නේ ඒ යම් වූ ආර්යයන් වහන්සේ නමක් විසින් ස්පර්ශ කරන්න යුතු අනුත්තර විමුක්ඛය සඳහා මම මේ කඩයිමක් පන්නනවා. ඒ කඩේම පන්නකොටත් මේ දුකේ වෙනද නොදැකිච්ච ස්වરૂපයක් තියෙනවා. මොකද දුකක් තියෙනවා. පටිඝානුසයෙන් තොර. ඒ පටිඝානුසයෙන් දුක තොරක් පිළිබඳ අහලත් නැත්නම් හිතලත් නැත්නම් ආපිලාට ඒ කල්පනා වුණේ නැත්නම් එයා මෝඩ විදියට අන්ධ විදියට සෑම දුකකටම පටිගයක් තියෙනවා. ඒ නිසා මේ දුකත් ආවේ පටිගෙන් නැද්දකින් මට කවදාකවත් මේක කරන්න වෙන්නේ නැහැ කියලා තමන් ගැනත් වෛර කරනවා. ඒ ඔක්කොම පරිසරයටත් වෛර කරනවා. කෙසේ නමුත් කිසිම කෙනෙකුට ඒ වෛරයෙන් එක සැරයක්වත් පීඩා නොලැබ යහට යන්න බෑ. ඒ නිසා ඔක්කොමලා ඉන්නේ එකම බෝට්ටුවේ තමයි. නමුත් එතන අවබෝධයක තියෙන සුවිශේෂත්වය පේනවා. යකෙම සර්වචනාංශ මේක තනියම අවබෝධ කරලා පස්සේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. අය දන් දුක්ඛ සත්‍යන්ති පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි මේ දුක පෙර නොඇසුණු විරෝතාලයකට මට තේරෙන්න පටන් ගත්තා මට ඇහැ පහළ වුණා විද්‍යා පාරණ ඥානෙ පාරණ ආලෝකය පාරණ මොකද හැම දුකක්ම පටිඝානුසය කරන්නේ පටිඝානුසය කරන්නේ නැති දුකේ පමණමයි ආර්ය දුක්ඛ සත්‍ය තියෙන්නේ ඒ නිසා දුක ආපුවමනට මේකට ගසාහෙල දැම්මොත් අත ගසා දාන්න ගියොත් අපි අර යායුතු පාරත් මගේ මේ වහයලා ගන්නවා ඒක කවදාකවත් දෙවෙන්නේ කරන දෙයක් නෙවෙයි. ඒ තනිකරම දෘෂ්ටි දුර්ලභම නිසා වෙන දෙයක්. යොන්සමංස්කාරය නැතිකම නිසා කරන දෙයක්. ඒ කෙනාම කල්පයක් ඉඳලා හරි කමන්නේ මෙතෙන්ට එන්නත් ඕනේ ආයසරයක්. ඇවිල්ලා ඒක අයින් කරලා බලනකොට මෙතන ඇත්තටම පටිගය තිබිලා නැහැ. නමුත් මානසික අසහනතිය නැත්තෝ සීලේ නැති ඇත්තෝ ශ්‍රද්ධාව නැති ඇත්තෝ මේක සැරයක් වුණාට පස්සේ ඇති වෙන භීතිකාව නිසා කවදාකවත් එතෙන්ට යන්නෙත් නැහැ ඊගා. අර හානකොට එරුම්කට කාරකය වුණාට පස්සේ ඒ එරුම්කට කිට්ටු කරනට හරක පිටපයින්. එනුකට බහින්න ਉਹ බයයි. ඉතින් නමුත් මේ පාරේ මේ කුඹුර වල එරුම්කට නැතුව ගල් වල තියෙනවා. කඩි ගහන එකයි තියෙන්නේ රැකලා ඕ නැත්තම් මන්දයක්ව අහන්න ඕනේ කියලා ඒකට අහනවා. අනිත් වගේ එතන තියෙනවා තීරුම් අරගෙන දුකක් තියෙනවා. ඒ දුක කෙලෙස් සහිත වෙන්නේ මෝඩකමට මේ හැම දුකේම අනුසය පටිගය කියලා හිතාගත්තොත් නමුත් පටිගය නොවන එකක් තියෙනවා තේරුම් ගත්තොත් ඒක යෝගාචර තියෙනවා තමන්ගේ ගැලුම් කාර්යය තමන්ම මිස පින්නට මේක කරලා දෙන්න බෑ සුතමේ ඥාන සිරුරට මේක කෙරෙන්නේත් නෑ චින්තාමේ ඥාන සිරුරට කෙරෙන්නේත් නෑ මේ නිකරුවොත් එහාට යන්නේත් නෑ කාටවත් මේකට ආශිර්වාද කරන්නත් බැදී වෙන්නේ මේකට සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා අනිත් දේවල් ඔක්කොම සම්පූර්ණ වෙලා මේක ඇහෙනකොට ඒ පිංගතිය කරන බුදුන් දැක්කා වගේ සතුටක් එනවා. ධර්මයේ තියෙන නෛර්යානිකත්වය පේන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ සංඝයා වහන්සේලා කොහොම හරි බඩතුලේ සංගවාගෙන ගිනිච්චා වගේ මේවා ගෙනල්ලා තියෙනවානේ. අඩු ගානේ මේ සූත්‍ර ටික කටපාඩම් කරන්න ඇවිල්ලා තියෙනවානේ. ඒ වගේම සිල්වන්ත නොවි මේ සූත්‍ර කොච්චර කටපාඩම් කරත් කොච්චර භාවනා කරත් Tamanට එතින්ට අවශ්‍ය මානසිකත්වය ලැබෙන්නේ නැහැ. අවිපටිසාර භාවය හම්බ වෙන්නේ. ඉතින් අර ඔක්කොම හම්බ වෙච්ච වෙලාවක මේක තීරුම් ගන්න භාවනාවේදී වෙන්න නොවෙන්න ඉඩ තියෙනවා. කතරීඩියෙන් තොරව වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ මේ අරූපී මනෝමය ආත්මවහ ප්‍රතිලාභ අවස්ථාවේ දුකක් තියෙනවා. ඊගාට ඒ කොටපයි සූත්‍රයේ සම්බන්ධ කරලා බුදුහාමුදුර කියනවා ඉසල පොට්ටපාදය ගැන කියන වසිපුත්‍ර ජනසිත් පිළිගන්නවා අරූපී ආත්ම භාවයක් තියෙනවා සංජීමය වූ ඒ සංජීවය අරූප අරුත් භාවයට ගියාට පස්සේ ඇතුළත පිටත පේන්නේ නැතු වෙනවා. එහෙම නැත්නම් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේදී ඇතුළත පිටත පේනවා මේක ඔළුවේ කියන සංඥාව තියෙනවා මේකේ කඳ කට බඩ කියන සංඥාව තියෙනවා. මෙතෙන් ගියarpස්සේ හුදු සංජීවයයි අතීතනාගත වර්තමාන ගතියක් නැහැ. ඇතුළත පිටත කියන දෙකක් නැහැ. ඒ පුද්ගලයාට පේනවා අර සංඥාවේ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිසඤ්ඤ සංඤී නවිභූත සංඤී කියන தත්වය යනවා. ඒ කියන්නේ සාමාන්‍ය සංඥාවෙන් සංඥාවක් නැ වෙන විදිහකට මේ රූපයක් දකින්නේ සද්දයක් අහන්නේ කනෙන් ආශයෙන් කරන්නේ කියලා මොන විදිහකට ආයතනයක් වෙන් කරන්නත් බෑ අරමුණක් වෙන් කරන්නත් බෑ සාමාන්‍ය සංඥාවක් නෙවෙයි. නෝපි අසඤ්ඤී. තමයි සීනත් වෙලා විසඤ්ඤ වෙලාවක් නෙවෙයි. එතන අසඤ්ඤ තත්ත්ව තත්ත්වයට ගිය නේව සංඥානාසඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතනත් නෙවි. න විසඤ්ඤේ. විසඤ්ඤ වෙලා නිදිමත වෙලා විසඤ්ඤ වෙලා ක්ලාන්ත වෙලත් නෙවෙයි. න විභූත සංඤ්ඤේ සංඥාව නැත්තටම නැති වෙලත් නෙවෙයි. කවදාකවත් නොතිබිච්ච සංඥාවක් එනවා. ඒක සංඤීමය වූ ආත්මයක්. අරූපී ආත්මයක් කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් සමත භාවනා ක්‍රමයට තමයි ඒක ගැලපෙන්නේ. ඒක අරූප ධ්‍යාන භාවනා කරනකොට ලැබෙන ආත්මයක් ආත්මයක් කියලා නෙමෙයි දැන් බුදුහාමර පාවිච්චි කරන ආත්ම ප්‍රතිලාභයක් කියලා. ඒ රූප ලෝ කාම ලෝකේ අතහැරලා රූප ලෝකේ අතහැරලා අරූපී භාවනා කිරීම නම් වූ ශික්ෂානිස ලැබිච්ච ප්‍රතිලාභයක්. එතනත් අල්ලගන්න තැනක්. ආහනේ අල්ලගන්න තැනදීත් අර තමන්ගේ කය නැති වුණා කියලා ඇත්ත එක වහගත්තාම වෙන එක නෙවෙයි එතන සිද්ධ වෙන්නේ කහනකොට රත් වෙනකොට උණුසුම් වෙනකොට සිසිලස වෙනකොට මේ කහන්නේ අහවල් තැන කියන එක පේන්නේ. ඉසනම් කන කහනවා නහය කහනවා කකුල කහනවා කියලා. දැන් කහන බව තියෙනවා. <clears throat> උණුසුම් බව තියෙනවා. තද බව තියෙනවා. ගොරෝසු බව තියෙනවා. ඉතින් මේ තද බවේ ඇතුළත අපිට තප්පෙන්නේ නැහැ. ඇහක් කනක් දිවක් නාසයක් කයක් පේන්නේ නැහැ. කාලත්‍රේ පේන්නේ නැහැ නමුත් සංඥාවක් තියෙනවා. අන්නේ සංඥාවට අර අර ඇහ කන දිවනාශය කියන ඒ ඉන්ද්‍රියන්ගේ හේවණල්ල නැතිවීමත් උංග වෙලාවට කෙනෙකුට බය හිතෙනවා. නැත්නම් දුකක් ඇති වෙනවා. ඒ දුකත් දුකක්ම තමයි. පටිගියත් එක්කම තමයි එන්නේ. නමුත් මෙතනදී විසාකාව පාස්කාව සඳහන් කරන මේ අනුත්තර විමුක්තිය සඳහා කටයුතු කරන ගමනේදී හම් වෙන මේකේ අවස්ථාවක් තියෙනවා. එතන පටිගිය අනුශය කරන්නේ මෝඩකමට එතනත් පටිගිය තියෙනවා කියලා හිතුවොත් විඳවන්න වෙනවා. පශ්චාත්තාපත් වෙනවා. අරමුණත් අතරින් ඉඳී තියෙනවා. ගුරුවරයාත් අතරින් ඉඳී තියෙනවා. භාවනා මන්ත්‍යස්ථානත් අතරින් තියෙනවා. සිවුරුත් අතරින් ඉඳී තියෙනවා. සීලෙත් කරා ගන්න ඉඳී තියෙනවා. ආන්න එහෙම නොවි කටයුතු කරන්න නම් අගේ සියුම් මට්ටමේදී පවා දුකක් එන්න ඉන්න පුළුවන් තියෙනවා. ඒක නිබ්බිදාවක්. ඒක භයතුපත්ඨානයක්, භංගයක්. යමක් කිවි යෑම නිසා, ක්ෂේවි යෑම නිසා, වැයවි යෑම නිසා වෙන එකක්. නමුත් ඒක මේ කෙලෙසයිත දෙයක්. දැනගෙන බැලුවොත්, යොන්සමස්කාරයෙන් බැලුවොත්, සම්මාදිට්ඨියෙන් බැලුවොත් විසාකාව උපාසකවතුමාට කියපු දේ මෙනෙහි වුණොත් බුදුජානක මේක කියලා තියෙන දේ බව දැනගත්තොත් ඒකට හුබස් බෑක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය විපස්සනා කරනකොට ඔය කියපු විදිහට තමයි හිතා ගන්න තියෙන්නේ. ඇතුළත පිටත වෙනස නැති වෙනවා. කාලේ කොච්චර ඉඳගෙන හිටියද කියන්න දන්නේ මේ ශරීරයේ තේරන වලාකුලක් වගේ මොකක්ද එකක් තියෙනවා. නමුත් ඒකේ අර ඉඳුරන් අංග ප්‍රත්‍යංග පේන්නේ. ඒ වුණත් උණුසුම සිසිලස පේනවා. කම්පන චංචල පේනවා. මේක මේ අහස වෙන එකක්ද ඇතුළත වෙන එකක්ද ළඟ වෙන එකක්ද දුර වෙන එකක්ද මොකක්වත් කියාගන්න බෑ. අන්න ඒ නිසාම යෝගාවචරතක හිතනවා මගේ සතිය කැඩලා ගියා. සමාධිය කැඩලා ගියා. නමුත් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. රූපී සංජීමේ අරූපී සංජීමේ ආත්මයක් ඇවිල්ලා තියෙනවා. ඒක එන්න නම් මනෝමය අත්බහ ප්‍රතිලාභය ප්‍රතිස්ථාපනය වෙන්න ඕනේ. මනෝමය අත්බහ ප්‍රතිලාභයේ තියෙන තාකල් මේ අරූපී සංජීවයේ ආත්ම ප්‍රතිලාභය එන්නේ නැහැ. අනුපිස සංයුක්ති ලාභයේ ආවට එක සමාදන් වෙන්නේ නැහැ. අර තිබිච්ච රූපී තිබිච්ච මනෝමය ප්‍රතිලාභයේ වෙනුවට ලෝභයක් ආශාවක් තිබුණා. ඒක ක්ෂය වෙන්නයි භාවනා කරන්නේ, වැය වෙන්නයි භාවනා කරන්නේ, නිරෝධය වෙන්නයි භාවනා කරන්නේ, ක්ෂය වෙන්නයි විරද වැය වෙන්නයි නිරෝධ වෙන්නයි බණ කියලා තියෙන ප්‍රතිපදා තියෙන එකයි කියලා දන්නවනේ. ඒ දුක වෙනුවට ජයග්‍රාහී හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ ඒ නිසා ඒ සෑම තැනකදීම දුක්ඛක ස්වභාවයක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳ පෙර නොඇසුණු විරෝවිදී අවබෝධයක් පහළ වෙනවා. ඒ අවබෝධය එන්නෙම ඩොක්කක් ඇනගෙනමයි. රිද්දවගෙනමයි. යකා යන්නේ තුන් නඩේ හුවක් තියාගෙන තමයි. එහෙම ගියේ නැත්නම් යකා ගියයි කියලා ගණන් ගන්න බෑ. ඒ යනකොට හිරිගඩු පිපෙනවා. අහල වින්න කටටත් තේනවා දැන් නම් යකා ගියයි. ආන්නේ වගේ ඒ සංඥා එක එකක් එක එකක් අයින් වෙන හැම වෙලාවෙදීම යම් ප්‍රමාණයක දුකක් නිකන් කාංසාවක් ප්‍රියංගේ වෙන් වෙච්ච ගතියක් වගේ පේන්න පටන් ගන්නවා. නමුත් ඒ හැම වෙලාවෙදී මේකේ පටිඝානෝසය අනුසය කරන්නේ නැහැ. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවක් හැම වෙලාවෙදීම නොදැන අවිද්‍යාව වෙනවාමත් නෙවෙයි. තමන්ට එදින්දා ජීවිතේ කටයුතු කරලා සක්මන් භාවනා කරද්දී උනත් පරයන්ක භාවනාදී කරන්නේ උනත් මේක සැපකුත් නැහැ මේක දුකකුත් නැහැ මේකේ පාළු ගතියකුත් නැහැ. ඒ වෙනකොට තියෙනවා උදිකලාව කියන එක. ඒකලාට තියෙනවා ඒ වෙනකොට තියෙනවා විවේකයේ කියන එක. ඒ වෙලාවට තියෙනවා විස්රාමයේ කියලා තියෙන විදිහට දැනගත්තොත් ඒ අදුක්කම සුඛ වේදනාව කියන උපේක්ෂාවේ ප්‍රයත්නයක් නිසා ඒක හරියන්නේ ඒක ආපු වෙලාවේ තමයි තේරෙනවා අපි උපන් දවසේ ඉඳලා සෑහෙන කාලයක් මේක ගත කරලා තියෙනවා හැබැයි එදත් අපි දැකලා තියෙන්නේ ඒ වෙලාව තනි වෙච්ච වෙලාවක් බය වෙච්ච වෙලාවක් වගේ අපි තනි වෙනකොට බය වෙනකොට පුංචි දරුවා පවා අඬනවා අම්මා දකින්නකොට සතුටු වෙනවා මේකල අම්මයි දරුවයි අතර තියෙන ප්‍රේමය ලෝකයේ තියෙන උත්තරම මෛත්‍රී පිළිබඳව සංකල්ප වශයෙන් පෙන්වනවා ඉතින් මේ විදිහට අම්මා අල්ලා ගන්න පටන් අරගත්ත මේ පොඩි එකා ඊකට ගෑණියක් අල්ලා ගන්න, ඊකට වස්තු අල්ලා ගන්නවා, ඊකට භවභෝග සම්පatti ලාභ සත්කාර සල්ලා ගන්නවා. ඒ හැම එකකින්ම ඒ සන්තරපණය වෙන්න හැදුවට එයා ඒ හැම එකකින්ම හුදකලාව කාබාසිනිය කරගන්නවා. ඒ හැම එකකින්ම විවේකී කාබාසිනිය කරගන්නවා. ඒ හැම එකකින්ම විශ්‍රාමයේ කාබාසිනිය කරගන්නවා. ඊට පස්සේ භාවනා කරනකොට ආය යනවා දරු ගැබට. දරු ගැබේ ඉඳලා ඕන ඇති කරගෙන එනවා ඒක නර විවේකතන්ට ගිය ගමන් ටිකක් සනීපත් වෙනවා ටික වේලාවක් යනකොට ඔන්න අම්මා නැතුව කිරි අඬන බබෙක් වගේ ඊට පස්සේ ටික කාලයක් ගිහලා කාමයට අඬන එකෙක් වගේ ඊට පස්සේ ලාභයට සත්කාරයට සම්මානට අඬන එකෙක් වගේ ආයෙ Taman ගෙනලා පෙන්නනවා ඔන්න දැන් ඉන්න තත්ත්වෙට. ඉතින් අර දෙවෙනි ගමනේදී තුන්වෙනි ගමනේදී හතරවෙනි ගමන වෙනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනා නන්නාඳුන ගතිය නිසා අපි හැම වෙලාවෙම මොනවා හරි උද්දේකලාව වෙනුවට වෙන මොකක් හරි දාගන්න. විවේකයේ වෙනුවට අවිවේකී බවක් ඇති කරගන්න. ඊට විශ්‍රාම වෙනකොටම මොනවාරි ව්‍යාපාරකේ දෙනවා. මේ හැම දෙයක්ම ආය මව්ගබට යන්න පුළුවන් ආය මෙතෙන් දෙන්න පුළුවන් ආයත් මව්ගබට යන්න පුළුවන් ආයත් මෙතෙන් දෙන්න පුළුවන් කියන එක තමයි විපස්සනා කියන්නේ වෙනකොට වෙනකොට තේරෙනවා මේක මේ හැමදාම සංසාර කරා මේ ජීවිතෙත් කරා මේ පරියන්කේදීත් කරා කවදද මට පුළුවන් වෙන්නේ ඒ තිබිච්ච ආරම්භක කියන ආශාසය පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච හිස්තන ඒ උදකලාව ඒ විවේකී ඊට පස්සේ ආශාසය ආවත් කම නැ ගියාට පස්සේ තියෙන ඒ උදකලාව ඊට ප්‍රසවාසය පටන් ගන්න ඉස්සෙල්ලා ඊට ප්‍රසවාසය කියුණාට පස්සේ අන්නේ උදකලාව ගත්තොත් ආශාස ප්‍රසවාස දෙක මුහුදේ නගින රැලි වගේ වුණාට ඒ රැල්ල නගින්නේ ජල ධාරාවක ජලාශයක ඒ ජලාශය තියෙනවා ජලාශයේ තන ආස්වාද රැල්ල ප්‍රසවාස රැල්ල පිම්බීම රැල්ල හැකිදීම රැල්ල වාම රැල්ල දකුණු රැල්ල කියලා මතුවෙනවා. ඒක මතුවෙන්නේ ඉස්සලත් තිබුණ විවේකයේ මතුවලා ඒක ගෙවිලා යන්නේ විවේකයට අන්න ඒක දකිනකොට ඒක දැනගන්න පුළුවන් ගතිය මේකෙදි පෙන්වන්නේ චතුත ධාන මට්ටමේ. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස සියල්ල සංසිඳුණාට පස්සේ යෝගාවචරයට විපස්සනා ගුරුවරු පෙන්ලා දෙනවා ආශාස්වාසයේ සංසිඳින්න පස්සේ තොතෙන්ට එනවා වගේම පටන් ගන්න ඉස්සෙල්ලත් උතන තමයි. පිම්බීම හැකිලිම කරුවත් එහෙම තමයි. වම දකුණ ගත්තත් එම හැම තැනකදීම ඔය අදුක්කම සුඛ වේදනා ඉඳලා තමයි නිමිති සංඥා අරමුණු සෑම දෙයක්ම තු ඊට පස්සේ ඒවා ඒක ආයතන ඒකටම දිය වෙලා යනවා. ඒකටම ක්ෂය වෙලා යනවා. ඒකටම වැය වෙලා යනවා. ඒකට නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා පදනම උපස්තරය පාදම තියෙන අදුක්කම සුඛේ ඒක අපි දන්නේ නැතිකම නිසා නමුත් ඒක දැනගන්න පුළුවන්කම තියෙනවා පරියන්කේදී අද්දකලා වනහල සූදානම් වෙච්ච ගණ දැනගත්තට පස්සේ ඉරියව්වේ බලපෑමක් හෝ ඉන්න තැනේ බලපෑමක් හෝ අරමුණේ බලපෑමක් හෝ කරදරයක් කරගන්න නැතුව යෝගාචරයට අර අදුක්කම සුඛේ අද්දක ගන්න පුළුවන්. ඒ අද්දක ගැනීම හරහා තමයි ඒ නාගශාල හාමුදුරුව පින්ඳ පාතේ යද්දී නටන නාටිකාංගනාවක් දැකලා බීමත්ව සංගීතරාවේට අනුව දිනෝ දහක් මැද නටන නාටිකාංගනාව දැකලා දැනගත්තා මේක අටවව නද උගුලක් මම ඒ තන් සන්තන් ඒ තප්පණිතන් යදිදන් උපේක්ඛා කියලා මගේ හිත උපේක්ෂාව තියාගෙන ඉන්න නටන නාටකාංගනාගේ රූපේ තියෙද්දි ඒ අතරමැදත් උන්වහන්සේට මේක ස්පර්ශ කර ගන්න පුළුවන් වුණා මොකද අනිවාර්යයෙන්ම අවිද්‍යාවම හැම අදුක්කම සුඛ වේදනාක අවිද්‍යාව පදනම් තියෙනවා දන්නේ නැත්තම්. දැනගත්තොත් ඒකෙන් යන්න පුළුවන් නිසයි නිවන් දොරටුවක් තියෙන කියන කතාව මේ තුන් අවස්ථාවේදී විචාරක පාසකතුමාට හේතු ගන්නනවා. ඊට පස්සේ තමයි ඒ චුල්ල වේදාල සූත්‍රයේදී ඒ සුඛ වේදනාවට <clears throat> ප්‍රතිපක්ෂ ධර්මයේ දුක් වේදනාවට ප්‍රතිපක්ෂ ධර්මයේ අදුක්කම සුඛ වේදනා ප්‍රතිපක්ෂ ධර්මයේ වශයෙන් අර මෙතෙක් වෙලා මේ සාකච්ඡාව ඒ දෙබස හරහා කොටනගත පදනම මතින් අවසාන මේ පෙතම මෙතන යන්නේ අතන වේදනා චෛතසිකේ හරහා පුට්ටපාය සූත්‍රය යන්නේ සංඥා චෛතසිකේ හරහා ගමන් නිවන් කරනවා. ඉතින් අද දවසේ මේ වෙනකොට අපි පැයකට ආසන කාලයක් වෙලා අරගෙන තියෙන නිසා මෙතනින් අපි ධර්ම දවසේ ධර්ම දේශනාව අන්ත කරන අපි බලාපොරොත්තු වෙමු චුල්ල වේදාල සූත්‍රයේ સમાප්තියක් එනතන් ඒ නිගමන ප්‍රශ්න උත්තර වලට ආයෙ දවසේ බෙලාව ගන්න අද මේ තාක්කත් මේ සාකච්ඡා කරපු කරුණ නිසා ශිල් දිනාටම තම තමන් කරගෙන යන භාවනාවේදී සැක දුරු කරගෙන තමන්ටම තමන් ගුරුවරයෙක් වෙලා තමන්ටම තමන් ආලෝකයක් වෙලා තමන්ගේම අත්වරදි ටික තමන්ට අත්ලක් වෙලා ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දසම දේශනා නතර කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විපස්සනාව ආනාපාන සතිය කරනකොට ඈ විපස්සනාව ආනාපාන සතිය කරනකොට ඒ සමතේ වෙන්නේ නැහැ. සමතේ කියලා විපස්සනා කියන එකයි මොකක්ද අදහස් කරන්නේ? ධ්‍යානයෙන් මැනින ගමන් විදර්ශනා වෙන්නේ නැති ඒ කියන්නේ සමථය කියන එකෙන් අදහස් කරන ධ්‍යාන කියලා. එතකොට විපස්සනා කියන වචනේ ඉතින් වර නැගෙන්නේ. විපස්සනා කියලා මොකක්ද අදහස් කරන්නේ? විපස්සනා වැඩෙන්නේ නැද්ද කියන එක අහන්නේ. රූප සම්බන්ධව දැන. ඈ? දැන් ආරූප සම්බන්ධව දැනෙන්නේ ඒ අවබෝධයත් එක්ක ඒ දෙක එකට වගේ වැඩෙන්නේ. එකට වැඩෙන්න පුළුවන්. ඒකට යුගනද්ද ක්‍රමය කියලා කියනවා. තමන්ට යම් ආකාරයක විතක්කයයි මේ තියෙන්නේ කියලා ඒ නාමය අඳුර ගන්න එක මතුවෙන්න ඕනේ විතක්කයට ප්‍රතිපක්ෂ ධර්මයේ වෙන නිජමත අඳුර ගන්න ඕනේ ඒක අස්පනා අපිට තියෙනවා. ඉතින් අස්පනා අපිට තියෙද්දී ditta dhamma sukhe නතු වෙලා ඒව විග්‍රහ කරන්නේ නැතුව ගියොත් සමතේ කියලා කියනවා. ඒනේ ඒ ධර්ම එක එකක් අනිත් එක වෙන් කර අවබෝධ කරගනිමින් ඒ වෙලාව තියෙන ditta dhamma sukhe ගණන් ගන්න නැතුව යන ගමන්ට විපස්සනා කියලා. දෙකම වෙන්න පුළුවන් එකවද. දෙකේ එකයි හැබැයි එක වෙනකම්. ආරම්භයේදී පහ වෙනකොට ওই දෙකේ වෙනස නැති වෙනවා ආසස් ප්‍රසස් දෙකේ වෙනස නැති වෙනවා ආධුනිකයට මුලදී මුලදී ඒක වෙන් වෙලා වශයෙන් තමයි තේරෙන්නේ පහ වෙනකොට පහ වෙනකොට එනික අර බයිසිකල් එක අත් දෙකම අල්ලගෙන පදින මිනිස්සු අත් දෙකම අතහැරලා පදිනා වගේ පහ වෙනකොට අර අල්ලගෙන ඉන්න ඕන කමක් නැහැ යන වේගෙට බැලන්ස් එකක් එන්න පටන් ගන්නවා එහාට ගියොත් බයිසිකල් එක නමලා ගන්න මේ පැත්තට මෙහාට ගියොත් තමල ගහන මේ පැත්තට. මේ බයිසිකල් එකම යම් කිසි වේගයක් ඇවෙන්න ඕන බයිසිකල් එකට මේ ඒකේ සමබර භාවය යාම ගන්න. අඩු වේගයෙන් යනකොට සම්බර භාවය ගන්න බෑ. අර අඩු වේගයෙන් බයිසිකල් පදින තරක දැකලා තියෙනවද? මීටර් 100ක් අවම වේගයෙන් යන්න ඕන කකුල බිම තියන්න බෑ. හරි තමයි. මොකද බයිසිකලේ බැලන්ස් එක එයා ගන්න නැහැ. බයිසිකලේ බැලන්ස් එක ගන්න නම් එයා යම් කිසි ප්‍රමාණයට ගැම්ම ගන්නවා. ගැම්ම ගත්තට පස්සේ හිට ගන්නවා. විතරක් මේ අතර හිටගස්සලා මෙහෙම කරකවල තිබ්බොත් විතර කැරක් කැරක හිටගෙන ඉනවා. මෙහාට නමුත් එයා මෙහාට යනවා. නිකන් තිබ්බොත් වැටෙනවා. ඒක අර ජවයත් එක්ක එන්නේ. ඒ ජවය තමයි අපි ඔය මේ භාවනාදී කඩාගන්නේ. එක දවසක Java එනවා ආය දවසක කඩා ගන්නවා. ඉතින් එතකොට හොදෝ දමඩි දානවා කියන එක වෙනවා. Java ගත්තට පස්සේ එයා දන්නවා ධමතෙන් හරි විපස්සනායෙන් හරි ගොඩ බල ගොඩ සමතරා කරගෙන යන්න. අපි Java එනකොට තමයි අපි කියන්නේ පරියන්කේ සාර්ථක වුණා කියලා. එනමුත් මේ පරිය සාර්ථක පරියන්කේදලා ඊගාව සාර්ථක පරියන්කේට යනකම් මේ Java ගෙන ගන්න බැරිකම වෙන්නේ මේ ඉන්දිය සංවරයේ බයලජ්ජාවේ සීලේ එහෙම නැත්නම් ලෑස්ති වෙලා ගත කරන ගතියේ අඩුපාඩුකම් තියෙන නිසා. ඒ නිසා මට්ටම පැන්නට පස්සේ එහෙම නැත්නම් යුගනත් භාවනාවට වඩනට පස්සේ යෝගාවචර එච්චර මහන්සි වෙන්න ඕනේ වැඩේ සිද්ධ වෙනවා. සමථ විපස්සනා දෙකම එකම චිත්තක්ෂණේ වැඩෙන්න පුළුවන්. නමස්කාර සාමි. මරියංග භාවනාවේදී මේ මේ විදිහට කාය සංස්කාර නැති වෙලා කාය හොඳින් දැක්පත් වෙන අවස්ථාවේදී අය තියනවා වල නත්තක්ෂේ දින දවස් හිතෙන අවස්ථාව. එතනින් නැගිටලා යන අවස්ථාව. ඒක දුක දුකක් වශයෙන් දැනෙනවා නම් ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ? දුක වෙන්නේ එහෙම හිතන එකද නැත්නම් එහෙම හිතුවට පස්සේ අනේ තමන් තමත් මම මම තාම මෝඩයිනේ මේ කය ගැන හොයනවනේ කියලා එන හිතවිලිද මොකද්ද මෙතන දුක කියලා නම් කරන්නේ ඒකට පසුතැවෙනවා ඒ පසුතැවීම තමයි නැති කරන්න තමයි මේ කතාව තියෙන්නේ ඒ කියන්නේ දුකක් එනවා ඒ දුක හැම වෙලාවෙම පටිගේ අනුසේ නෙවෙයි තියෙන්නේ ඒ නිසා කය කියනවා බෑ බෑ හොක් බෑ ඔගේ දැන් අර අංගපසංග නැහැ ඒ නිසා තියනවා කියලා බලන්න ඇඟිල්ල වලලා බලපන් පරීක්ෂා කරලා බලන්න. නිකන් ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න හිතනවා. ඔබලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඔබලා බැලුවට පස්සේ තමයි තේරෙනවා නම් මේ ඇඟිල්ල හොල්ලපු නිසාව සතිය කැඩලා නැහැ. ඇඟිල්ල හොල්ලපු නිසාවත් භාවනාවට බාධා කරලා නැහැ. ඇඟිල්ල එව්වයි කියලා පශ්චාත්තාප විතරයි තියෙන්නේ. ඒක නීවරණයක්. පශ්චාත්තාප නොවි කියයි කියලා බුදුහාමර දෝෂ කියන්නේ නැහැ. ධම්මදිනාව දෝෂ කියන්නේ නැහැ. පශ්චාත්තාප නොවි යන්නයි මේ බණ කියන්නේ. පශ්චාත්තාප නොවි යන්නයි කමඨාන් සුද්ධ කරන්නේ. පශ්චාත්තාප නොවි යන්නයි වැරදි රාශියක් කරලා මේ පශ්චාත්තාප වීම තමයි අපිට තියෙන කර්මය. නැත්නම් කර්ම හැදෙන තැන. එතන අනුන්ගේ දෙයකට පශ්චාත්තාප වෙන. කොයි දෙයකින් හරි පශ්චාත්තාප වෙන්න මිනිහට නිවනක් නෑ. එතන අසහනෙම තමයි. මානසික ආතතිය තමයි. ඒ මානසික ආතතිය ගත්තේ නැහැ කියලා බුදුහාමුදුර තරහ වෙන්නේ. ගන්න එකාට මොඩේ කියලා කියනවා. ගත්තේ නැහැ කියලා ඒ ධර්ම මාර්ගයේ වෙනුවෙන් ඒක අනුන්ගේ දුක් ගන්න නැතුව තමන්ගේ දුක් ගන්න නැතුව යන්නේ. හැබැයි මේ වැරදි කරලා වැරදි කිරුවේ නෑ කියලා කියන්නේ බොරුකට උත්තර දෙන මිනිස්සු ගැන නෙවෙයි මම කියන්නේ. මට භාවනා කරනකොට මගේ අත අංගපසංග නැතුව ගියා ඇතුළත පිට නැතුව. එතකොට ඉබේම කෙලස් එකක් ඇවිල්ලා ඇද්ද කරලා බලන්න වෙනවා. අත පොඩ්ඩක් කොල්ල බලන්න හිතනවා. නිකන් ඇඟ නලවලා බලන්න හිතනවා. නැත්නම් ඇඟ නලවනවා යා. ඊට පස්සේ පශ්චාත්තාප වීම තමයි අපි විහිං පල් කියලා කියන්නේ. අපි විහිං කරගන්න දේ. ඒකත් මොළද මොළද එනවා. පහු වෙනකොට ඒකට නොසලී සිටීම තමයි අෂ්ටෝක ධර්මයේ කම්පණ වීම කියන්නේ. දුකක් ආවා. දුකට කෙලෙස් ප්‍රතික්‍රියාවක් කරා. ප්‍රතික්‍රියා කෙරුවට පස්සේ කෙරුවේ මොඩකමක් කියලා තේරෙනවා. ඊට පස්සේ පශ්චාත්තාප නොවි හිටියයි කියලා බුදුහමර දොස් කියන්නේ නැහැ. නමුත් අපි හිතනවා අපේ යෝගාවචරකම තමයි මානවයිති වාසිකම තමයි පශ්චාත්තාප වෙන්නේ කියලා. ඉතින් කවුරු හරි මරිච්චාම ඇඬුවේ නැත්තම් නිකන් මොකදෝ මොකදෝ ආවේ. අඬන්නේ ඇත්තටම නැති උනාට නෙවෙයි වෙච්ච පාඩුවට. ඊමසේ හිතන මට මෙච්චර ගාණක් හම්බ වෙනවා මාසෙකට මේ මේ වැඩ ටික කරලා දෙනවා කියන එකට ඇඬුවට ඒක නම් සාධාරණයි. අඬ හැබැයි ලෝකෙට කියන්නේ එහෙමනේ චීචි චී කාදාත් ඒක නේ අඬන මට ලෙන්ගත කොන්ද රම්බම්මු පචේ. ඈ කී කියාලෝ ඔව් පොඩි උඹලා ගනි. අනේ මට හිත මේ ගෙදර ගිහිල්ලා එනකම් මේ ඉඳලා බල්ලා බැලරම තනවා. අනේ මේ දරුවා බලාගත්තේ ගෙදර මිනිස්සෙක් වාගේ කියලා අර වෙච්ච අඩුව තමයි කියන්නේ. ඒක නම් යුක්ති සිතයි. සාධාරණයි. ඒ වගේ තමයි මේ පශ්චාත්තාප නොවීම සදාචාරවාදයට පෙන්වන්න බෑ. එයා කියන්නේ මේ පශ්චාත්තාප වීම අත්‍යවශ්‍යයි. ඒක තමයි සදාචාරවාදී කියන්නේ. එමන්ස කියන්නේ උඹ වැරද්දක් කරොත් උඹ අඬන්න ඕන. කවුරු හරි කිව්වොත් නෑ වැරදි තියෙනවා, පව් තියෙනවා, දුක් තියෙනවා. ඒක හැම වෙලාවෙම පටිඝානසේ අනුබද්ධ වෙලා නෑ. අනුබද්ධ වෙච්ච නැතිව තියෙනකොට ඒ නිසා ඔබතුමාට කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ මම මට ගැළපෙන තරමට මම බාර ගන්නම් කියලා බුදුහාම අපිට දීලා තියෙන විශේෂ අවස්ථාවක් පශ්චාත්තාප වීම. මොකතර බඩේට ගියාට පස්සේ ටුම්පා. ඔය අයින් අහලා තිනවා මේ සංසාරෙන් සංසාරට යන්නේ මොකද්ද කියලා පශ්චාත්තාප වෙන්නේ කියලා. ගියහත් මේ ආත්මෙන් අපි ගෙනියන්නේ පශ්චාත්තාප වෙන ක්‍රමේ. දැන් මේ ආත්මේ ඉන්නකම් බුද්ධ ආගම නැති වුණාට පශ්චාත්තාප වෙනවා. ඊගාවට කියලා කතෝලිකාකමට ගියා නම් ඒක නැතිවට ඒකට පශ්චාත්තාප වෙනවා. ඒ අපි ගෙනියන්නේ සංසාරයෙන් සංසාරන මේ පශ්චාත්තාප වීමේ ක්‍රම පොදියක්. ක්‍රම ටිකක්. ඉතින් මෙහෙදිම දැනගෙන ලියලා බැලුවොත් මොන්නම හේතුවක්වත් ඕනේ නැහැ මේකට පශ්චාත්තාප වෙන්න. ඔය නිකන් ඉන්නකොට පශ්චාත්තාප වෙන්න පුළුවන්. අපි කියන්නේ කණවැන්දුන් ගෑනු කියලා. කන ඇතුල් ගන්න ඔය කොච්චර ගන්න කන මැද්දේ ඉතින් කර කර ඉන්නවා. බුදුහාම කියන්නේ කොච්චර ඊනොඩ කොට පිපිලා ගත කරන්න පුළුවන්ද? වැරද්ද නැතුව නෙවෙයි. වැරද්දට පශ්චාත්තාප නැගලා පිළියම් වෙන්නේ නැහැ. පිළියම වෙනම ක්‍රමයක්. ඒකට විනය නීතියක් තියෙනවා බලපන් විනය ගැටු නැත්තම් විනය තියෙනවා මේ ඒක අංගය මේ දා දා දසාකාරයේදී මේ වැරද්ද වෙන්නේ නැහැ යාති. මේ මේ මේ මේ තත්ත්වවලදී වැරදි වෙන්නේ නැහැ. ඒ විනය දන්නේත්මන්සේක වැරද්ද කියලා හිතා ගන්න. ඉතින් මේ මනසටදී කරන්න දෙන්නේ විනය දන්නේක මේ ආනිසංස තමයි. ආදීනව. ඉතින් කියනවා මේක මෙහෙම වුණාට මෙච්චර යනකම් නේද වැරද්දක් නැහැ. ගණන් ගන්න එපා. ගණන් ගන්නට නැතුව හිටියොත් ඊගා චිත්තකේම විපෙන්න බෑ. ඊට පස්සේ පිපිල ගත කරපන් වැරද්දක් වෙලා තියෙනවා මෙන්න මේ රූලේ රෙගුලාසියට කටයුතු. මෙන්න මේ தත්ත්වය වැරදි වෙන්නේ නැහැ. අන්නේ වැරදි වෙන්නේ නැති එක තමයි උඹට හම්බෙන්න ලාභේ. ඒක ගීගේ ඉන්න මනසට හම්බෙන්නේ නැහැ. භාවනා නොකරන මනසට හම්බෙන්නේ නැහැ. උඹට හම්බ වෙනවා උඹ දන්නෙත් නැහැ. මෙන්න මේකේ පශ්චාත්තාපෙච්ච නැහැ කියලා. සදාචාරවාදය කියලා කියන්නේ ඒකට පශ්චාත්තාප විය යුතුමයි කියලා. ඉතින් රණ්ඩු කරගෙන ගහපාදී තියෙනවා. ඉතින් අපේ ඇතුළේ දෙකම තියෙනවා. අර විප්ලවීය කල්පනා ක්‍රමයක් තියෙනවා. පශ්චාත්තාප වීමේ අයිතිවාසිකම් සඳහා හටනක් තියෙනවා. ඉතින් ওই දෙක මේ පොල්පිට පදිනා වගේ පැද පැද සමය තියෙනවා. ඒ නිසා පශ්චාත්තාප අතහෙල්ලුවට කමන්නේ. ඒ නිසා බලන්න ඕනේ ඒක තවත් දියුණු වුණොත් එහෙම භාවනා කරගෙන යනකොට ඇතුලෙන් ඔන්න පොඩි පශ්චාත්තාපයක් එනවා කනගාටුවක් එනවා මේ ඇතුලෙන් එනවා තල්ලුවක් පොඩ්ඩක් අතමුල්ලලා බලපන් පොළොන් ඇහැසර බලපන් පොළොන් මොනවා චෙක් කරලා බලපන් මේක මේ විතර මල්ල තියනවාද කියලා කියන්නේ හිතවිල්ලම එනවා හිතවිල්ල ඇවිල්ලා ඒක වීතික්‍රමණය වීමනේ අත හොල්ලනවා කියන්නේ. වීතික්‍රමණය වෙන්නේ ඉස්සෙල්ලම හිතවිල්ල ආපු මට්ටමෙම ඒ හිතවිල්ල තියේදී අර ගෙවිම් බවෙන ආනාපාන බලන්න පුළුවන් ඒ හිතවිල්ල තියේදී මේ හිතවිල්ල ඒ හිතවිල්ල විනිවිදින්න පුළුවන් නම් එයා වීතික්‍රමණය කරන්නෙත් නැහැ. ඇඟිල්ල හොල්ලන්න යන්නෙත් නැහැ. එතන මේක මේ චේතනාවක් වැඩ කරනවා. චේතනා මට්ටමෙම අල්ලනවා. ඒතකොට මේ චේතනා පහළ නොවිය යුතුයි කියලා දෙයක් පොතේ නැහැ. චේතනා පහළ වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරන්න දෙන්නේ. ප්‍රතික්‍රියා කරත් පශ්චාත්තාප නොවේ. පශ්චාත්තාප වුණත් අනිත්‍යස පශ්චාත්තාප නොවීමට ලෑස්තිලා යන්න. ආන්නේ ක්‍රමෙන් තමයි අපි මේ වැඩපිළිවෙල පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යන්නේ. ඊටන්තවට මේ දිත්තේ දිත්ත මට්ටම් කියන දේ සුතේසුත මට්ටම් කියන දේ රහතන් වහන්සේලා කිව්වට සදාචාරවාදියා කියන්නේ මීයා කන්න මොනම උලක් කිව්වත් ගණන් ගන්නෑ නෑ. කිසිම කැක්කමක් නැහැනේ ජාතිය ගැන. කිසිම කැක්කමක් නැහැනේ ආගම ගැන. මේ මහ පුදුමාකාර මිනිහෙක් නේ කියලා. ගල් ගල්දිවේදී වෙච්ච කතාවක් තියෙනවා මේක හැබැයි මේකටම හොඳම නිදර්ශනය නෙමෙයි කාරණාව තේරෙනවා. මේ අනවශ්‍ය වෙලාවට දානසාරට උපසකම් වලට කියනවා. අයිලි වෙලා මේ මම මේ බුද්ධ පූජාවෙන් කරන්න ආවි කියනවා. බුද්ධ පූජා අයින් කරන්න ඕනේ 12ට 12 වෙන්න ඉස්සෙල්ලානේ හරිනම්. කල්ලාතුව තියලා 12 වෙනකොටම අයින් කරන්නේ. බුද්ධ පූජා තියලා සංඝයාත් අරගෙන අරක කූඹි කාලේ මීයෝ කාලේ අයින් කරන්න වුණොත් ඒක බුදුහාම කරන අගෞරවයක්. එදා බුද්ධ පූජා තියනා වගේ මේක සුළු වෙලා තියලා අයින් කරන්න ඕන වෙලාවට. මේ ස්වාමීන් හරියට වෙලාවට එනවා. ඇයිල කියනවා යතර දෙන්නේ කියලා. බුදු කියේ ඇයි බුද්ධ පූජා අයින් කරන්නේ. එනවා සංඝයා චරණ කියලා කියලා තියෙනවා නෑ කවුරක්වත් ඕනේ අපේ රාජකාරිය. එන්නේ ඛණ්ඩ. නෝ කාරණාව කියන්නේ මොකද්ද? සමයන්නේ වතක් සම්පූර්ණ කරා. ඒ සංඥා කියලා කියනවා ඕන්න ඒක අපි කරගන්නම් කියලා. පස්සේ මේ අම්මන්නේ මේ මිනිස්සු දාලා මේ අමුඩලට උපත් මේ පින්නපාති අන්ට ඉද්දද්දි බෙල්ලට අත තියලා තර්ජනය කරා. ඉතින් අනිත් සංඝයාට ඒක හරි නින්දාවක්නේ. මේ සංඝයාට සත්ත පහකක් ගාණක් නැතිලු. ටක්ස්ලා විල්ල බෙල්ලට අත තියලා වෙන්න බෑ. ඒ නිසා ඒක බෝධිතරාමතුරු දැන් වයසයි. මේ යහ බාන්න කඩප්පුලිය සංගයට වයින් නෙවෙයි. මේක රහත් වෙලා වගේ හිටියනේ බිල්ලට තෙතෙදි කර්මන වෙන්න පින්නපාද කියන්නේ. ඉතින් බය වුනේත් නැතිලු. බය විය යුතුයලු ඒතරේ හම්දුර කියන්නේ. ඒත් බය වෙන්න ඕන තමන් කරපු කැත වැඩේට ගමේ මිනිස්සු ගහනවා. ඉතින් මං කල්පනා කරේ බය වෙන්න පුළුවන් ඕනේ නම් බය නොවී ඉන්න පුළුවන්. <laughs> ඒක හාමුදුර කියන්නේ මේ හාමුදුර ගන්න නිකන් හාතන් මුං අම්මෝ මේ කඩප්පුලි අක්කෝ සිවුර දාගෙන ඇවිල්ලා මම කරන වැඩ නිකන් හැසිරෙන්නේ rahat වෙලා වගේ. කිසි දෙයක් ගණන් ගන්න බැහැ. මට ඒක හොඳයි නේ. ඒකේ පැත්තකින් බලනකොට හොඳයි නේ. මම කියන්නේ ඉතලා ගහපු එක හරි උපාදකමත් එක්ක දෙච්ච හොඳයි කියලා. නමුත් කවුරු වින්නපාත යනකොට ඇවිල්ලා අභූතෙන් හෝ භූතෙන් හරි අපිට චෝදනා කරනකොට නොදැක්කා වගේ ඉන්න පුළුවන් නේද? ඒකටම චෝදනා කරන සංඝයාවක් තියෙනවා. මේ වෙලාවේදී මෙහෙම නෙවෙයි මේකට ප්‍රතික්‍රියා කළ යුතු ආගම වෙනුවෙන් ධර්ම වෙනුවෙන් විනය වෙනුවෙන් සංඝ කවුරු වෙනුවෙන් ක්‍රියාත්මක වේ යුතුයි කියලා හිතන જાතකද ඒකට තරහ වෙන්න දෙයක්වත් නැහැ. ඒ සංඝයාරන් තියෙන ඒ සංඥාවේ ඇති. ගමනේ යනකොට අපි ওই ජවනිකාවේ කොයි එකද අපිට අදාළ ජවනිකාව කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට තියෙන අහුවෙච්ච වෙලාවේදී වෙන්න තියෙන පව් වෙච්ච දෙයට එන්න සේරද කියලා එක පිළිගෙන ආයෙ වෙන්න තියෙන එක නතර කරන්න පුළුවන් නම් පස්සෙන් පස්සට යන්න පුළුවන්. තේරුණාද? දැපීමන සිතාවත අධිකාත සත්‍යහනා කිරීමේ මේ දේශනා මොන පැසුවා